හොඳයි සමදනාටම පෙරවන් සරණයි අදත් අපි සුපුරුදු පරිදි අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර ආරාධනානමද ස්වාමීන් වහන්සේ වැඩම සිටිනවා උන්වහන්සේ කීපාද නමස්කාර කර අපි ආරාධනා කර සිටිනවා තථාගත ධර්මයේ විදර්ශනා කරන්න කියලා පෙරවන් සරණයි පෙරවන් සරණයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ අපේ ජීවිතය ගැන හොයන ඒ උතුම් ධර්මය අපි කොහොමද අපේ ජීවිතය තුළින් අත්දකින්නේ කියන කාරණාව ගැන ඉගෙන ගන්න සාකච්ඡා කරන්නටයි අපි මේ යමු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඉස්මතු කරලා පෙන්වලා දෙන බුදු කෙනෙකුට පමණක්ම ගෝචර ඒ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වවදාළ මේ ධර්මය අපේ ජීවිතය තුළින් අත්දකින්නට මූලිකවම අපි තුල තියෙන්නට ඕනේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ධර්මයේ කරා යොමු වෙන ප්‍රතිපදාව. ධර්මයේ අවබෝධය කරා යොමු වෙන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවම නිවැරදි බව බුදුරජාණන් වහන්සේ තමයි මේ දන්නේ බව මෙන්න මේ කාරණාව අපට ඉස්ලාම ඇති වෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි වෙන වෙන විදිහට තමයි මේ මාර්ගයක් හුරු කරන්න උත්සාහ කරන්නේ. දැන් අද සමාජයේ එක්ක බලන තැනදී අපි හැමෝම උත්සාහ කරන දේ තමයි අපි දන්න දෙයක් බුදුරජාණන් වහන්සේ කියපු ධමෙන් හොයාගන්න හදන එක. සමාජ සම්මුතියට අදාළ දෙයක් ඒ ධහම තුලින් හොයාගන්න හදන එක. මේ හැඟීම තමයි බහුතරයකටම තියෙන්නේ. ඒ නිසා එක්ක ධර්මය විද්‍යාවට ගැළපෙන දෙයක් ලෝකයට ගැළපෙන දෙයක් එක්ක බලනවා අපේ කෝණේ ධන රාමුවට ගැළපෙන දෙයක් එක්ක බලනවා එයාට ශ්‍රද්ධාව නැහැ එයා උත්සාහ කරන්නේ තමන් දන්න දෙයට ධර්මයේ ධර්මයක් තමන් දන්න දෙයත් එක්ක ගලප ගන්න විතරයි තමන් දන්න තැනදී තමන් දන්න දේ තුළදී තමන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නට ඕනේ තමන් ගත්ත කාරණාව තමන් දන්න ටික පටු දෙයක් බව තමන් දන්න ටික තුලින් සැබෑ සත්‍යක් හම්බ වෙන්නේ නැති බව මෙන්න මේ බව අපට ඉස්සල්ලාම තේරෙන්නට ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න අපට අවශ්‍යතාවයක් ඇති වෙන්නට ඕනේ. ඒ අවශ්‍යතාවය ඇති වෙන්නෙම අපි දන්න ටික අපට තේරෙන ටික තුල තියෙන පටුභාවය මෙන්න මේක දැනගත්තාම අපි තුල ඇති වෙන්නට ඕනේ අපට තේරෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි දන්න දෙයට එහා ගියපු විශේෂත්වයක් කරා අපට යෑම පිණිස පෙන්නපු ධමයක් ඉස්මතු කරපු කෙනෙක් කියලා. එහෙම හැඟීමක් ඇති වුනහම ඒ ආකාරයට දැනගත්ත තැනදී අන්න බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මම දන්නේ නැහැ මගේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේ මම ශ්‍රාවකයා කියන හැඟීමෙන් ශ්‍රද්ධාවෙන් අහනවා. එහෙම අහන්න යමු වෙන අය බොහොම අල්පයි. හැමෝම ධර්මයක් අහන්නේ තමන්ගේ කෝණයට ගැළපෙන ටික ගන්න. තමන්ට තේරෙන ටික ඉගෙන ගන්න. ඒ කියන්නේ තමන් දන්න ටික ගන්න. ඉතින් තමන් දන්න ටික ගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ ටික අහන්න ඕනේ. මොකද ඇහුවත් නැතත් Taman දන්නේ ටික. එහෙනම් මේ ධර්මයේ ඇහුවා කියලා Taman විශේෂත්වයකට යන්නේ නැහැ. Taman විශේෂ අවබෝධයක් කරා යන්නේ නැහැ. එහෙනම් මේක ඇසීමෙන් වැඩක් නැහැ. අපි වෙන ධර්ම අහන්න ඕනත් අපි දන්න ටික තහවුරු කරගන්න නෙමෙයි. අපි දන්න ටික හරි කියලා තේරුම් ගන්න නෙමෙයි. අද අපි බනහන්න ගොඩක් වෙලාවට යමු ඉන්නේ ඔන්නෝකට. ඒ නිසා සමහර අය බනහන්න කැමති වෙන්නේ. එතනම තියෙනවා මේ ධර්ම මාර්ගය තම බුදුරණවහන්සේ පෙන්නපු අපේ ජීවිතයේ සත්‍ය අපි තුලින් මගහැරෙන ගතිය. ඒ කාරණාවෙම තියෙනවා. එහෙනම් මූලිකම කාරණාව තමයි මේ ශ්‍රද්ධාව ඇති කරගෙන අපට තේරෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ අහන්නේ අපි විශේෂත්වයකට යන්නේ. ඒ අපි දන්න ටිකක් ඉගෙන ගන්න නෙවෙයි. අපට තේරෙන ටිකක් ගන්න නෙවෙයි. අපි දන්න තැන වැරදි බව අපට තේරෙන ටික වැරදි බව අපි දන්න දෙයින් එහා විශේෂත්වයකට යෑම සඳහායි බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අහන්නට ඕනේ කියන දේ ඇති කරගෙන අන්න ශ්‍රද්ධාව එකත් එක්ක තියෙන්නේ. ඊළඟට අහනවා කන් යොමාගෙන අහන්නේ. ඒ කන් යොමාගෙනම ඒකටම අවධානය. ඒ ඒකටම අවධානයෙන් අහන්නේ. ඒ අපි දන්න දෙයක් නෙමෙයි අහන්නේ. අපට තේරෙන දෙයක් නෙවෙයි. නැත්නම් අපේ රාමුවට අදාළ දෙයක් නෙමෙයි. අපි විශේෂත්වයකට යන්නයි ඉගෙන ගන්නේ. එහෙමනම් ඒකට විශේෂ අවධානයක් යොමු කරගන්නට ඕනේ. මොකද නැත්තම් ඒ කියපු කාරණාව හරියට ඉගෙන ගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට කන් විමාගෙන අහනකොට කන් විමාගෙන අහන්නේ කියන අර්ථය මොකද්ද මේ කියන්නේ? බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ මුල මැද අග පිරිසිදුයි. මේ මුල මැද අග පිරිසිදු අපි විශේෂත්වයක් කරා යොමු කරවන අපේ කෝණය අපි දන්න ටික සමාජ විද්‍යාවාදයට ගැළපෙන මේ ටික තුල තියෙන අසාරත්වය වැරද්ද හම්බ වෙන විශේෂ සත්‍යයක් කරා යොමු වෙන දහමක් අපි කන් නිමාගෙන අහනකොට අන්න එයා ඒ කියපු කාරණාවේ අර්ථය ගන්න උත්සාහ කරනවා එයා උත්සාහ කරන්නේ තමන්ගේ කෝරට ගලපන්න නෙමෙයි ඒ දහම අහපු තැනදී මෙයාට හම්බ වෙන දේ තමයි තමන්ගේ කෝණයට හම්බ වෙන්නේ නැති තමන්ට තේරෙන්නේ නැති හැබැයි තමන් විශේෂත්වයකට යා යුතු තමන් ඉදිරියකට යොමු කරගන්න පුළුවන් කියපු විග්‍රහයක් පෙන්නපු විග්‍රහයක් විශේෂත්ව කරන විග්‍රහයක්. හැබැයි ඒක තමන්ගේ කෝල්ට ගැලපෙන්නේ තමන්ට හම්බෙන්නේ තමන්ට තේරෙන්නේ මේ ලෝකේ සමාජයේ පසුබිමට ගැලපෙන්නේ මෙන්න මේක ඇති වුණාම සමහර අය මන්දෝත්සාහී වෙනවා නේ මට තේරෙන්නේ නෑනේ මට හම්බෙන්නේ නෑනේ අන්න එයත් ධර්මාර්ගයෙන් අතහැරෙනවා දැන් සමහර අය ඉන්නවා ශ්‍රද්ධාවට එන්නේ නෑ සමහර ශ්‍රද්ධාවට ඇවිදලා අහනවා අහලා සමහර අය අවධානයෙන්මත් අහනවා. සමහර අය නවදානෙන් අහන්න තු තමන්ගේ දෙයට ගලප ගලප ඉන්නයි. සමහර අය අවදානෙන් අහනවා. අහලා තේරෙන්නේ නෑනේ කියලා මන්දුස්සාහි නැත්තම් පසුතැවීමකට නැත්තම් ආයේකට යොමු නොකරගන්න තමයි අහන්නේ. එයාට හිතෙන්නේ එයත් මාර්ගයෙන් මගහැරලා යනවා. එයාටත් මාර්ගය හම්බෙන්නේ. එයා සත්‍ය කරා යන්නේ නෑ. මේ ධර්මය අහන තැනදී තමන්ගේ රාමුවට ගැළපෙන්නේ නැති විශේෂත්වයක් කරා යා හැකි ධර්මය ලැබුණහම අන්න නුවණින් යුක්ත කෙනාට ලැබෙනවා එයා අහපු ධර්මය තුලින් තමන් විශේෂත්වයකට කරා යන්න තමන්ටම මතුවෙනවා ඒක තේරුම් ගැනීමට විමසිය යුතු බව කල්පනා කර යුතු බව මානසිකාර කළ යුතු බව අන්න ඒ කෙනා ඒ නුවණින් යුක්ත කෙනා අනේ මට තේරෙන්නේ නැහැ කියලා අතහරින්නේ. එයාගේ ඒ ගතිය නැහැ. කියන්නේ මෝඩකම, කියන්නේ ප්‍රඥාව අඩු ගතිය නැහැ එයාට. එයාට තියෙන හිතන්න ඕනේ. දැන් මට තේරෙන්නේ මම මේක තේරුම් ගන්න ඕනේ. එයා තුලින්ම එනවා. තේරෙන්නේ නැති කාරණාව, තමන්ගේ රාමුවට ගැලපෙන්නේ නැති කාරණාව, තමන්ට මේ එකක් හම්බ වෙනවා. මම දන්න දෙයට එහා ගියපු දෙයක් මේ. මට තේරුණ දේ තිහා ගියපු දෙයක්. ලෝක විද්‍යාව තාක්ෂණයට තිහා ගියපු දෙයක්. එහෙනම් මම ඒ කරා යමු වෙන්නේ අන්න විශේෂත්වය කරා යන්න හිතන්න පෙළඹෙනවා. යෝනිසෝමනසිකාරය කරන්න යමු වෙනවා. නිකන් හිතන්න බෑ. Tamanට හිතන හිතන විදිහට යෝනිසෝමනසිකාරය කරනවා කියන දෙයක් වෙන්නේ නැහැ. ඒ කරුණ නිරවුල් කර ගැනීම සඳහා ඒ කාරණාව තේරුම් ගැනීම සඳහා විමසීම සඳහා තමන්ගේ රාම ඉක්මීම සඳහා තව පාදක කරුණු ඕනේ. උපකාරක කරුණු ඕනේ. ඒක හිතන්ද ඒක තේරුම් ගන්න කල්පනා කරන්න. හැබැයි පාදක කරුණු උපකාරක කරුණු වෙන කවුරුත් දෙනව වෙන්න බෑ. ඒකත් බුදුරණවහන්සේ කියපු දෙයක් වෙන්නට. අන්න තව තව බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ ඉගෙන ගන්න යමු වෙනවා. මෙන්න මේ අවශ්‍යතාවයේ මෙන්න මේ පදනම ඇති වෙනවා මේ අවබෝධයක් කරා යෑමේ අවශ්‍යතාවය තියෙන කෙනාට. දැන් මේ කාරණාව තමයි සම්මා දිට්ඨියට මඟ වෙන්නේ. ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කරවන එකක් නෙමෙයි. මෙහෙම කරන්න යෝනිසෝ මනසිකාරය. මෙහෙම කරන්න. ඒක ඒක අපට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බුදුරණවහන්සේට කරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමයි සහජ හැකියාව. සම්බෝසුත් පැහැදිලි කරනවා මානසිකාර කලේතු කාරණාව නකුලිතු කාරණාව දන්නවා යා. එහෙම දන්න කෙනාට තමයි මානසිකාර කලේතු දේ කරනවා නොකලේතු දේ කරන්නේ කලේතු දේ කරනකොට ආශ්‍රව දුර වෙනවා නොකලේතු දේ කරනකොට ආශ්‍රව වැඩෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට ධර්මයේ අවශ්‍යතාවය කෙනෙකුට ගොඩනගෙනවා කුමක් සඳහාද සද්ධාව පාදක කරගෙන තමන්ගේ ප්‍රශ්නේ නිදහස් වෙන්න හොයන වැඩපිළිවෙලේදී තමන්ගේ කෝණයට ගලපන්නේ නැතුව තමන්ට හම්බ වෙන්නට ඕන මේ ධර්මයේ තුලදී විශේෂත්වයක කරා යන දෙයක් මේ ධර්මයේ තුල තියෙනවා තමන්ට තේරෙන්නේ නැති බවත් තමන්ගේ හෝඩ නොගැලපෙන බවත් හැබැයි තමන්ට මේ තුලින් විශේෂත්වයකට කරා යෑම සඳහා දෙයක් ඇති බව තමන් දන්න දෙයට එහා ගියපු දෙයක් තියෙන බව ඒ සඳහා තේරුම් ගන්න විමසිය යුතු බව විමසීම සඳහා තවත් දේවල් පාදක කරගත යුතු බව ඒකත් බුද්ධ වචනයක්ම බව අන්නේ බුද්ධ වචන නැවත නැවත ඉගෙන ගත යුතු බව මෙන්න මේක කරන තැනදී තමයි දර්ශනයක් කරා යමු වෙන්නේ මෙන්න මේක එක තමයි පින්වතුනි අපේ ප්‍රශ්නෙට උත්තරේ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයෙන් හොයන්න තියෙන්නේ. ඔන්න ඔය න්‍යායත් එක්ක. ඔය විදියට නැතුව අපට අපේ ප්‍රශ්නෙට උත්තරේ බුදුරජාණන් වහන්සේ කියපු දේ හොයන්න බෑ. මොකද්ද අපි ප්‍රශ්න දැන් ඔන්න අපි ඊයේ සතියේ කතා කරන්නට යදුනා ජරා මරණ කියන එක පිළිබඳව. ජරා මරණයට පත්‍ය ජාතිය. මෙන්න මේ සම්බන්ධයෙන්. එතකොට අපට ඉස්සරලාම හම්බ වෙන්නට ඕන තමයි මේක හොයනකොට අපි තුල තියෙන ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ. ජරා මරණ. ලෙඩ වෙන එක, වයසට යන එක, මරණයටපත් වෙන එක. දැන් එතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අපට තේරෙන්න ඕනේ අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ. දැන් අපට තේරෙන ටික අපි ඉස්සෙල්ලාම තේරුම් අරගෙන නොතේරෙන ටිකට අපේ කෝණයකින් තව විග්‍රහයක් දාගෙන හරියන්නේ නැහැ. එතනම ධර්මාර්ගය වැහෙනවා. එතනම සත්‍ය අවබෝධය කර යන වැඩ පිළිවෙල වැහෙනවා. අපට හම් වෙන්නට ඕනේ අපට තේරෙන ප්‍රත්‍යක්ෂ දැන් දෙයක් තියෙනවා මේ දුක කියන කාරණාවත් එක්ක අපි ඒ සඳහා තමයි මේ විමුක්තියක් හොයන්නේ එතකොට අපිට තේරෙන දන්න කොටස තියෙනවා වගේම අපි නොදන්න දෙයක් අපට විශේෂත්වයක් කරා යා යුතු දෙයක් මෙන්න මේ දුල මේ තුල තියෙනවා කියන කාරණාව හම්බ වෙන්නට ඕනේ. එතකොට අපි ඒ නොතේරෙන කාරණාව අපි දන්න දේෙන් ගලපන්න ගියොත් තේරුම් ගන්න ගියොත් ඉතින් එහෙනම් මේ ධර්මයේ ඇහුවා කියලා විශේෂත්වයකට යන්නේ නැහැ අපව. ඒ අපි දන්න දෙයින් ගලපනවා. එහෙනම් අපට නුවණින් විමසීමට යෝනිසෝ මනසිකාරය කිරීමට අපි දන්න කෝණිය අසත්‍ය බව අතහැරීමට මොකද බුදුරණවහන්සේ අමෝස ධම්මං නිබ්බාන නිවන තමයි හැම වෙලෙම මුසා නොවන දේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම යන්නේ සත්‍යයක් කරා. අපි දන්න දේට එහා ගියපු දෙයකට. අපි අහපු තැනදී ධර්මය අහපු තැනදී අපි දන්න දෙයට නම් ගලපලා අපි තේරුම් ගන්න හැම වෙලෙම එයා කවදාවත් විශේෂත්වයකට යන්නේ නෑ අවබෝධයක් කරා යන්නේ නෑ එයා හරියට ධර්මය අහලා නෑ හරියට ධර්මය අහපු තැනදී යාට හම්බ වෙන්නට ඕනේ අපිට තේරෙන ටිකක් ප්‍රත්‍යක්ෂ ටිකක් එක්කම මේ යන්නේ හැබැයි අපට හම්බ නොවන අපේ කෝණයට හම්බ නොවන සමාජ පසුබිමට හම්බ නොවන විශේෂත්වයේ කරා යා යුතු සිටිය යුතු කල්පනා කර යුතු දෙයක් හම්බෙන්න ඕනේ. හැබැයි කල්පනා කළා දැන් අපේ කෝණයෙන් ගලපලා හරියන්නේ අපිට හදිස්සියක් තියෙනවා අපිට කලබලයක් තියෙනවා කොහොම හරි මේ අහපු කාරණාව අපේ කෝණයට ගලපලා අපි හරි බව දෙන්නට ඕනේ. අපි කැමති ඒකට. හරි දැන් මට තේරෙනවා. දැන් මගේ කොණ්ඩ ගැලපෙනවා. ඉතින් එතනම බුදුරණවහන්සේගේ ධර්මය අහලා නැහැ. මොකද බුදුරණවහන්සේ ධර්මය අහුවනම් අනාත්ම බව හම් වෙන්නට ඕනේ, අනිත්‍ය බව, දුක් බව හම් වෙන්නට ඕනේ, සක්කාය දිට්ඨිය කැඩෙන වැඩපිළිවෙලකට යොමු වෙන්නට ඕනේ, සත්‍ය කරා යන්නට ඕනේ, අපි දන්න කෝණේ ඉක්මවන්නට ඕනේ. අපි දන්න දේ හසත්‍ය, අපි දන්න දේ සත්‍ය වෙන්නේ අපේ කෝණයට. බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය කරා යන තැනදී අන්න හැම වෙලේම අපි දන්න කාරණාව අපි සත්‍යයි කියලා ගන්න එක නෙමෙයි හරි. මේ පින්වතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පංච පාදන ස්කන්ධය පෙන්වද්දී පෙනගොලියක් රූපය කියන්නේ අපි දකින කෝණට හා ගියපු අසාරත්වයක් තමයි අපට හම්බ වෙ යුත්තේ. අපට පෙනගොලියක් ඇති බව හම්බ වෙන්නේ නමුත් පෙනගොලියක් කියන්නේ බොරුවක්. ඇති දෙයක් නෙමෙයි ඇති බව පේන දෙයක්. දී බූරක් කියනකොට අපට පේන සාරයක් වේදනාව දකිනකොට නමුත් සාරයක් ඇති දෙයක් නෙමෙයි එතන දී බූරේ තුල පිම්බීමක් විතරයි බුබුලක් විතරයි තියෙන්නේ අපට අපේ පේන කෝණේ වැරදි සංඥාව මිරිගුවක් මිරිගුව කියන වතුර බව හම්බෙන එක වතුර බව පේන එක එනං ඒ කෝණේ වැරදි සංකාර කියන්නේ කෙසෙල් ගහස කරටුවක් හොයනවා වගේ කවදාවත් හම්බෙන දෙයක් නෙමෙයි කෙසෙල් ගහේ අරටුවක් විඥානී මායාවක් වගේ මායාවේ සම්පූර්ණ බොරුවක් මවල පෙන්වන්නේ මේක තමයි පින්වතුනි අපි සියලු දෙනාගේම ලෝකීය අත්දැකීම පෙන ගුලියක් දීබුලක් මිරිගුවක් කෙසෙල් ගසේ අරඩුවක් හොයන විඥානය එතම මැජික් එකක් වගේ දෙයක්. අපි අපි දන්න කෝණයට නම් මේ හැම දෙයක්ම ගලපන්නේ අපි ගලපමු දේ ওই ටික. අපි ගලපලා කල්පනා කරපු දේ ඔන්න ওই ටික. එහෙනම් අපිට බුදුරණවහන්සේගේ ධර්මය අහපු තැනදී අපිට එන්නේ හැම වෙලෙම හරි මට තේරුණා කියන කෝණයට නම් ආ හරි දැන් මගේ කර ගැළපෙනවා කියන කෝණයට නම් එයා ගැළපුවේ Taman ওই දන්න ටිකට. එහෙමනම් අපට ධර්මයක් අහන තැනදී ලැබිය යුතු දේ තේරෙන එක නෙමෙයි. Tamanගේ කෝණයට ගලපලා දාන එක නෙමෙයි. අපේ කෝණයට එහා ගියපු විශේෂත්වයක් කරා යායුතු දෙයක් ඒ ධර්මයේ තුල තිබුණ බව නුවණින් විමසන්න දෙයක් තිබෙන බව තමන්ට නුවණින් විමසීමක් එතනදී හම්බ වෙන්නට ඕනේ තමන්ගේ කෝණයට රාමුවට නොගැලපෙන නිසා හැබැයි එතනදී නුවණින් විමසන්න අපට තව දහම් කාරණෝ පාදක කරගන්න වෙනවා ඉගෙන ගැනීම තේරුම් ගැනීම සඳහා නැත්තම් අපිට තේරුම් ගන්න බැහැ මෙන්න මේ විදිහට නුවණින් විමසනකොට විමසනකොට අපි තුල ගොඩනගෙන ප්‍රඥාව ප්‍රඥා චක්කුසේට තමයි හම්බ වෙන්නේ අපි ගත්ත සියලු රාමු තුල තියෙන අසත්‍ය භාවයේ අර පංච උපාදාන ස්කන්ධය තුල තිබු උපමා ටික පෙන ගුලියක් දියඹුලක් මිරිගුවක් කෙසෙල් ගසේ අරටුවක් සෙවීම විඥානය තම මැජික් එක වගේ මෙන්න මේ ටික හරියට දකිනවා දකින තැනදී විශේෂත්වයක් කරා යොමු වෙලා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දැකලා තමන්ගේ රාමුවක් ඉක්ම වෙලා අන්න සත්‍ය කරා යොමු වෙනවා. එහෙනම් අපි බලන්නට ඕන දැන් ජරා මරණ කියන කාරණාව ඉගෙන ගන්නකොට එහෙනම් දැන් අපි හැමෝම උත්සාහ කරන්නේ දැන් මට මේක තේරෙන්නට ඕන කියන එක තමයි මතේ. ඒ කියන්නේ අහන තැනම ශ්‍රද්ධාව නෙමෙයි තියෙන්නේ. අහන තැනම තියෙන්නේ මොකද්ද? මගේ කෝණයට කොහොමද මේක ගලප ගන්නට ඕනේ? මම දන්නේ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝ නෙමෙයි. මම දන්නේ දැන් මගේ කෝණෙ ඔක්කොම ගැලපෙන්නට ඕනේ. මම දන්න කෝණෙට. එතනම අහන කාරණාව හරියට අහලා නැහැ. ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. අපි බුදුරණවහන්සේ කියපු දේ ඉගෙන ගන්නට ඕනේ මම දන්න දේට ගලපන්න නෙමෙයි. මට තේරෙන දේට ගලපන්න නෙමෙයි. බුදුරණවහන්සේ මොකද කිව්වේ කියලා ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ දේට හරි කියලා ගලප ගන්න යන දේ තුල අවබෝධ කර යන්නේ නැහැ. සක්කාය දිට්ඨියමයි. එතන කවදාවත් ශ්‍රද්ධාව නෙමෙයි ඉස්මතු වෙන්නේ. තමන් දන්න ටිකට ගලපන්න යන එක. ඔන්න බුදුරණවහන්සේ ජරා විග්‍රහ කරනකොට ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡතා ඊනෝසංගා නිද්‍යාන පරිපාකෝ අයං උච්චති වික්කේ ජරා ඊළඟට මරණය විග්‍රහ කරනවා කන්දානම් බෙහෙදෝ කලේබරසනික්කේපෝ ජීවිතේන්ද්‍රියත් සුපච්ඡේදෝ මේ විදිහට මරණය විග්‍රහ කරනවා. ඒ කියන්නේ ලෙඩ වෙන එක, කය රැලි වැටෙන එක, දත් කැඩෙන එක, ඊළඟට ස්කන්ධයන්ගේ බිඳීම, ආයතනයන්ගේ ඇතිවීම, කය කලුරිය කිරීම මේ ඉන්ද්‍රිය විනාශ වීම මෙන්න මේ විදිහට මරණය විග්‍රහ කරනවා. දැන් මේක තමයි අපි හැමෝගෙම ප්‍රායෝගික ප්‍රශ්නය අද. ප්‍රායෝගික ප්‍රශ්නයක. එතකොට දැන් අපිට මේ හැම එකක්ම මං ගීසතෙක් කිය මං හිතන්නේ වර්තමාන ප්‍රත්‍යක්ෂයක් එක්කයි ආයුත්තේ. අද බුදුරණවහන්සේ කියපු දේ දැන් ඔන්න අපි දැන් මේක කොහොමද මේක කොහොමද කියලා මේ අපේ සංකල්පනාවකට නෙමෙයි වර්තමාන ප්‍රත්‍යක්ෂයක් මේකෙන් අපට එකක් ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන් මොන හෝ දෙයක්ද මෙන්න මේ කෝෂේ තමයි හොයන්න තියෙන්නේ ජීවිතය කියලා කියන අතීතයේ නිරුද්ධ වෙච්ච දේත් අනාගතයේ නොපැමිණි දේත් නෙමෙයි අපට වර්තමානයේ ප්‍රත්‍යක්ෂ දේ ඔස්සේ කල්පනා කරන්න ඕන දැන් ලැබිච්ච දේ ඔස්සේ එතකොට වර්තමානයේ ප්‍රත්‍යක්ෂ දැන් ලැබිච්ච තමන්ට ප්‍රකට තමන්ට තේරෙන ඔන්න ප්‍රශ්නයට උත්තරයක් හොයන්න යොමු වෙන්නේ. ඔන්න ඕක තමයි මූලිකම තැන මේ ධර්මයේ. හැබැයි ප්‍රශ්නෙට උත්තරය හොයනකොට උත්තරේ හම්බ යුත්තේ උත්තරේ හම්බ වෙන්නේ මගේ දෙයට ලේබල් එකක් ගහන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කාලේ නම් හිටියා. අහපු තැනදීම නුවණින් වෙනවීමත් එක්කම සත්‍යම දැක්ක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බාහිද ආරුචිරියේ මේ වගේ කට්ටිය. එතකොට මේ තමන්ගේ රාමුවට ගැලපුවා නෙමෙයි. අහන තැනදීම මේ යෝනිසු මනසිකාරයත් එක්ක ආයික්මනින් දහම දැක්කා. දැන් අපිට තියෙන දේ තමයි ධර්මයේ ඉගෙන ගන්නකොට අපට හිතිය යුතු කාරණාවක් අඩු වෙනවා නම් අපට හිතන්න ධර්මයේ තව තව ඉගෙන ගන්න හරි පුළුවන්. අපට මේක ඉගෙන ගන්නකොට හරි මට තේරුණා කියලා හිතෙනවා නම් එතනම හිතිය යුතු කාරණාවක් හම්බෙන්නේ නැහැ. විශේෂත්වයක් කරා යන්න දෙයක් හම්බෙලා නැහැ. ඉතින් එහෙම කෙනාට කොහොමද ධර්ම මාර්ගය හම්බෙන්නේ? එහෙනම් අපට මේ ධර්මය අහන තැනදී ඔන්න අපට හම්බ වෙන්නට ඕනේ නෝනින් විමසන්නට තමන්ගේ කෝණයට නොගැලපෙන තමන්ට තේරුම් ගන්න තියෙන දෙයක් නෝනින් විමසිය යුතු දෙයක් හම්බ වෙන්නට ඕනේ මොන බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ජරා මරණ හොයන තැනදී ජරා මරණී ඥාණය හම්බ වෙන්නේ මේ ජරා මරණය පිරිසිදු හොයන්නට ඕනේ ජරා මරණය ඇති වුනේ කොහොමද කියලා හොයනකොට අන්න බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන්නේ ජාතියා සති ජරා මරණං හෝති ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇති වෙනවා මෙන්න මේක තමයි න්‍යායය ජාතිය නිසා ජරා මරණ ඇති වෙන බවයි හම්බ වෙන්න ඕනේ. මේක දැකපු තැනදී හම්බ වෙන්නට ඕනේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. දැන් මේක මේ කාරණා දැන් අපට තේරෙනවා නම් අපි බුදුරණවහන්සේගේ ධර්මය ඇහුවොත් එකයි සත්‍ය එකයි. ඒ අපි දන්නවනේ. දැන් අපට මේ බුදුරණවහන්සේ වෙන්නම කාරණාව තේරෙනවා නම් දැන් අපිට ප්‍රත්‍යක්ෂයක් නම් මේක ආයි බුදුරන් වහන්සේගේ ධර්මයක් අහන්න ඕනේ මොකද අපේ විශේෂත්වයකට යන්න අවශ්‍යතාවයක් නැහැ අපි දන්නවා බුදුරන් වහන්සේ කියපු ටික. ඔන්න ඔය ඔය ඔය ඔය විදිහට නම් ධර්මයට කෙනෙක් ආව එයාට ධර්මය දකින්න බෑ. එයාට ගැළපුණා නම් තමන් කොනට එයාට ධර්මය හම්බෙන්නේ අපට ගැළපෙන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම අපි දන්න අසත්‍යයකට විතරයි දැන් කෙනෙකුට හම්බෙන්න පුළුවන් ජාති නිසා ජරා මරණ කියලා ඇහුවොත් කෙනෙක් කියයි. ඔව් උපදිච්ච නිසායි මැරෙන්නේ. අද සමාජයත් තව කතන්දරත් ගෙතිලා තියෙනවා. ඒ තමයි ජාත් ඉපදීම මේ ජීවිතය අනියතයි මරණය නියතයි කියලා. ඒ සම්පූර්ණ බොරු. ඒ කියන්නේ බාහිර සමාජය තුල ගොඩනැගිච්ච එක එක පුජ්‍යලගේ රාමෝ බුදුරණවහන්සේ පෙන්වලා දෙන්නේ මරණයත් අනිත්‍යයි, ජාතියත් අනිත්‍යයි. අපි ගන්නවා මරණය නිත්‍යයි, ජාතිය අනිත්‍යයි කියලා. බුදුරණවහන්සේගේ ධර්ම මුක්කම අනිත්‍යයි. එකක් අනිත්‍ය නෑ. මේ සත්‍ය පෙන්වන ධර්මයේ. එතකොට දැන් එහෙනම් ඔන්න බලන්නට ඕනේ දැන් කලින් ඊසති විග්‍රහ කරපු ටිකත් එක්ක මේ ජාතිය නිසා ජරා මරණ කියන කාරණාව තේරුම් ගන්න මම මහා නිදාන සූත්‍ර විග්‍රහයකුත් පෙන්නවා දැන් මේක කියව ගමන් අපට තේරෙන්න විදියක් නැහැ අපට තේරුම් ගත යුතු දේ කුසම් වෙන්නට ඕන තේරුණා නම් සතපන්නයි නැත්තම් එයා තමන්ගේ කොණේට ගැලපුවා නැත්තම් එයාට අර බුදුරණවහන්සේ කියන ශ්‍රද්ධාවක් නෙමෙයි තමන්ගේ කොණේ ගැලපීමක් තියෙන්නේ Tamanට එන්නට ඕන මේකෙදි ආ මට මේක තේරුම් ගත යුතුයි. මට මේක වටහා ගත යුතුයි. සදා නුවණින් ඉමසන්නන්න තවත් පාදක කරුණු එකතු කරගන්න වෙනවා. එතනයි මාර්ගය. මොකද සම්මාදිටියට පදන මේක. එතනයි විශේෂත්වයක් කරලා යන තැන. එතනයි තමන්ගේ රාමු ඉක්මවන තැන. එහෙනම් අපට මේ ධර්ම විග්‍රහය කරන තැනදී බුදුනාසක වෙන්නපු ධර්මය අහපු තැනදී අපට තේරුණා නම් ඒක තේරුණා කියන්නේම අවබෝධ වුණේ නැහැ කියන එකමයි. තේරුණා කියන්නේ තමන්ගේ කොන්ට ගලපගත්තා කියන එකමයි. තමන් දන්න ටිකයි තේරුණේ. විශේෂත්වයකට ගිහිල්ලා නැහැ. ඥානයක් දිනු වෙලා නැහැ. ඥානයක් දිනුන මාර්ගයක් ඇවිල්ලා නැහැ. එහෙනම් ධර්මය අහන තැනදී හරි දැන් මට මේක තේරුම් ගත යුතු දෙයක් මෙතන තියෙනවා. <clears throat> මගේ කෝඩට ගැළපෙන්නේ නැති දෙයක්, මගේ රාමුවට නොගැලපෙන දෙයක්. නමුත් මට විශේෂත්වයකට යෑමට යමක් තියෙනවා කියලා හම්බුනාම අන්න ඒ හම්බෙච්ච ක්‍රමම එයාගේ යම් නුවණක් හරියට ධර්මය අහලා. හැබැයි එතනින් එහාට එයා ඒක හිතන්නේ නැතිනම් තේරුම් ගන්න. ඒක හිතින් මිල තව පාදක කරුණු එකතු කරගන්න නැතිනම් අන්න යා නුවණින් ඉවසන්නේ නැහැ. අන්න එතනත් අපි යොමු වෙන්නට ඕනේ. අපිට තව පාඩක කරුණු එකතු කරගෙන මේක තේරුම් ගන්න නුවණින් ඉවසන්නට ඕනේ. දැන් අපි වල හැම වෙලෙම බනහනකොට අපි කැමතින තමන්ගේ තේරෙන දෙයක් තමයි. ඉතින් තේරෙන දෙයක් අහන්න ඕනේ නේ. ඒ තේරෙන දේ ඇහුවොත් ඒක තේරෙන දෙයනේ තමන්ගේ. අහන්න ඉගෙන ගන්නට ඕනත් තමන් විශේෂත්වයකට විශේෂත්වයක් කරා යන්න. තමන්ට තේරුම් ගන්න දෙයකට යන්නට ඕනත්. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ අන්න ඒ කාරණා. තමන් විශේෂත්වයක් කරා යොමු කරන දේ. දැන් මේ අපි බලමු දැන් මේක තව ටිකක් විග්‍රහ කරගන්න තවත් දේශනා පාදක කරන ඇසුරු කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පින්වතුනි ජරා මරණ කියලා කියන්නේ අනිත්‍ය දෙයක් සකස් වෙච්ච දෙයක් ඒ වගේම ඒක පටිච්චසමුප්පාදයෙන් උපන් දෙයක් මෙන්න මේ බව දකින්න මේ න්‍යාය දැක්කනම් දැන් ඒ ඒ සත්‍යයන්ගේ ඒ සත්‍ය ස්වභාවය පිළිසේ ජාතිය ඇතිකල්ලි ජරා මරණ බව මගේ જાතියේ මගේ ජරා මරණ නෙමෙයි. මොකද මේක දැකපු තැනදීම අනාත්මය හම්බ වෙන්නට ඕනේ. අනිත්‍ය දැක්කනම් දුක දකිනවා අනාත්මය දකිනවා. එහෙනම් අපි දැකපු මේ ජරා මරණ ප්‍රත්‍ය ಜಾති නිසා ජරා මරණ කියන ප්‍රත්‍ය හරියක නෙමෙයි. හරියට දැක්කනම් බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය අපි විශේෂ සත්‍යකට කියලා දැක්කනම් අපට අනිත්‍ය බව දුක් බව අනාත්ම බව හම්බ වෙන්නට ඕනේ. බුදුරණවහන්සේ මේක තේරුම් ගන්න විග්‍රහ කරපු ලස්සන දේශනාවක් තියෙනවා පච්චේ පච්චුප්පන්න සූත්‍රය. තවත් මේක විග්‍රහ කරගන්න පුළුවන් අපට මේ මේ ජාතිපත්යෙන් ජරා මරණ කියන්නේ මොකද්ද කියලා බුදුරණවහන්සේ පෙන්නන්නේ මෙන්න මේ න්‍යාය දකින්න මේක දැක්කන ගා සෝතාපන්නයි ධම්මස ඇති වෙලා සත්‍ය දැකලා විශේෂත්වකට ගිහිල්ලා බොරුව නිදහසට මග හම්බ වෙලා මේ ජාතිපත්යෙන් ජරා මරණ දැක්කන ජාතිය ඇතිකල්ලි ජරා මරණ ඇත කියලා දැක්කනම් මෙන්න මේ විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වන පච්චේපච්චේපන සූත්‍රයේ සංයුතනිකාය දෙකේදී මහණෙනි මේ දහම් ස්වභාවයක් තියෙන ධම්මත්‍ත්‍චිතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා මේ කාරණා හතාගතයන් වහන්සේ ලෝකේ පහළ වුවත් නැතත් මේක ලෝකේ ධම්ම නියාමතාවක් ධම්ම ත්‍ත්‍යයක් ධම් ස්වභාවයක් හතාගතයන් වහන්සේ මේ ධර්මයේ පෙන්නවා ආචික්කති විවරති පත්තපේති. මෙන්න මේ ධර්මයේ වෙන්නලා බෙදා පෙන්නන භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා නුවණ තියන අයට පස්ස තාති චාහ කියලා දකින්න කියලා පෙන්වන්නේ. මොකක්ද ඒකට කියන පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? ජාතිපත්‍ය භික්ඛවේ ජරා මරණං පටිච්ච සමුප්පාදෝ මහණෙනි ජාතිපත්‍යෙන් ජරා මරණය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ. තථාගතයන් වහන්සේ උපදුනන්නටත් මේක ලෝකේ දහම් ස්වභාවයක්. මෙන්න මෙතන විග්‍රහ කරලා පෙන්නනවා ජාති පත්‍යෙන් ජරා මරණ කියන්නේ මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන න්‍යායත් එක්කයි පෙන්නලා පෙන්නන්නේ. ඔන්නෝකත් එක්ක අපි එනම් විමසන්න යන්නට එනවා. දැන් ඔන්න අපට ප්‍රතිපදාවක් හම වෙන්නට ඕනේ මේ ධර්මය අහන තැනදී අපි දන්නේ නැති දෙයක් අපි විශේෂත්වයක් කරා යන්නට මේ ධර්මයට යොමු වෙන තැනදී අපට ඔන්න ඔය කාරණාව විමසීම පිණිස අපි යන්නට වෙනවා ඊළඟ බුදුරණවහන්සේ දේශනාවේදී පැහැදිලි කරනවා මහණෙනි පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච ධර්ම තියෙනවා ඒ කියන්නේ හේතුපත්යෙන් සකස් වෙච්ච ධර්ම තියෙනවා ඒකට කියනවා අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා ඒ තමයි ජරා මරණ කියලා කියන්නේ පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච ධර්මයක් මේක අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. දැන් ඔන්න විග්‍රහ දෙකක් පෙන්නවා. එකක් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ජාතිපත්‍යෙන් ජරා මරණට හේතුයෙන් උපන් ඵලයක් බව මේ හේතුවයි ඵලයයි දෙකම දකින්න එකයි හිතයි පටිච්ච සමුප්පාදය දකින්නවා කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදයෙන් උපන් දේ දකින්නවා කියන්නේ මේ සකස් වෙච්ච දේ දකින්න එක ඒක දකිනකොට හම්බ වෙනවා අනිත්‍ය බව, දුක් බව, සංකත බව, පටිච්චසමුප්පන්න බව මෙන්න මේක හම්බ වෙන්නට ඕනේ. මේ න්‍යාය දැක්කම එතන ත්‍රිලක්ෂණිය හම්බ වෙන මේ ඔක්කොම පරියායන් එහෙනම් ධර්මයේ දකින්න තැනදී හම්බුණ කෙනාට කියනවා ධම්මයේ ඇති වෙච්ච කෙනා කියලා. දැන් අර මුලින් කිය ප්‍රතිපදාව එක්ක දැන් මේකට යමු වෙන්න වෙනවා අපේ කෝණ්ඩ කරපන්න නෙමෙයි අපිට තේරෙනවා කියලා ගන්න නෙමෙයි අපි දන්නවා කියලා හිතාගෙන නෙමෙයි අපි දන්න දෙයක් හම්බ වෙන්නට ඕනේ විශේෂත්වයක් කරා යමු වෙන්නට අපි හම්බ වෙන්නට ඕනේ මේ ධර්මය අපට බුදුරජාණන්සේ පෙන්ලා තියෙන්නේ දැන් පටිච්චසමුප්පාදේ දකිනකොට කොහොමද දකින්න කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙන්න මේ කෝණයත් එක්කයි බලන්න කියන්නේ. අපට පින්නතුනි මේ ලෝකයේ දෙකක් තේරෙන තැනදී අපි හැම වෙලෙම කරුණු දෙකක් ගලපන්න යන්නෙම එය සහ මෙය වශයෙන් කරුණු දෙකක් අපට හම්බෙන්නේ එකක් මේක වෙනකොට අනික අරක නැත්තම් එකක් අරක මේක වෙනකොට ඒක මේක අපට දෙකක් හම්බෙන්නේ අන්නේ විදිහට ලෝකේ අපට හම් වෙන න්‍යාය ඒක. අපි හැම වෙලෙම උත්සාහ කරන දෙයක් තමයි මේ ධර්මයේ තේරුම් ගන්න යන තැනදී අපි දන්නවා අතීතය කියන්නේ සංකල්පයක් ඒක අතහැරලා දානවා. අනාගතය කියන්නේ නොපෙමිණිච්ච දෙයක් අතහැරලා දානවා. මේ මොහොතක් හොයන්න නෑ මේ මොහොතේ තමයි අපට යන්න තියෙන්නේ. හැබැයි අපට හම් වෙන්නේ මොහොතක් නෙමෙයි. මොහොතක් දැන් හම්බුණා කියලා කියන්නෙම අතීතයක් තිබුණා අනාගතයක් තියෙනවා අපි හිතුවට අතීතයක් නැහැ අනාගතයක් නැහැ කියලා එක බොරුවක්. දැන් තියෙනවනම් දැන් තිබ්බ කියන්නේ අතීතයේ තිබෙච්ච නිසා අනාගතයක් තියෙන නිසා. එහෙනම් අපට දැන් හම්බුණා කියන අතීත අනාගත තිබිලා. හැබැයි අපට අපේ කෝණයට අපට හම්බෙන්නේ දැන් තමයි. අපි දන්නේ අපට දැන් හම්බෙච්ච ටික. මේ මොහොත අපි දන්නේ. මේ මොහොතෙන් තමයි අපිට හොයන්න යන්න තියෙන්නේ. අපි දන්න කෝණයෙන් අපට තේරෙන කෝණයෙන්. හැබැයි අපට තේරෙන කෝණයෙන් දන්න කෝණයෙන් අපි හොයන්න යන්නේ විශේෂත්වයක් කරා යන්න. අපි නොදන්න කාරණාවකට යමු වෙන්න. බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවකට යමු වෙන්න. අපි දන්න කාරණාව තහවුරු කරගන්න නෙවෙයි. අපට තේරෙන කාරණා විස්තර කරගන්න නෙවෙයි. අපේ කෝණේ හරි කියලා තේරුම් ගන්න නෙවෙයි අපි යන්නේ. අපි දන්න දෙයට එහා ගියපු දෙයකට යමු වෙන්න අන්න බුදුරන් වහන්සේගේ ධර්මය අහනවා අපි දන්න මේ මොහොත තුල ඉඳගෙන දැන් ඔන්න මේ මොහොතේ මේ දැන් අපට ප්‍රත්‍යක්ෂය තුල දියොන්න බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා ජරා මරණ තමයි අපට දැන් ගන්න තියෙන්නේ ඒකෙදි අපට තේරෙන ඕන දෙයක් අපට මේක මොකක් හෝ තේරෙන්න පුළුවන් ජරා මරණ ලෙඩවීම වයසට යාම මරණය ප්‍රියංග වෙන්නේ අප්‍රියංග එකතු වීම කැමති වෙන දනු ලැබීම දත් කැඩීම හැලීම හැම රැලි වැටීම මරණය තව කෙනෙක්ගේ දැකීම මට මරණය ගැන කල්පනා වීම මොනවා හෝ Tamanට දුකක් පීඩනයක් කායික මානසික ශෝක දුක් සුසුම් වලින් මොනවා හෝ දෙයක් ඔන්න මේක අපට ප්‍රත්‍යක්ෂයක් කරගෙන අපි මේක හොයන්නට ඕනේ ඇයි ඇති උනේ කියලා අන්න බුදුරණවහන්සේගේ න්‍යායය පෙන්නනවා පටිච්ච සමුප්පාද ධර්මයේ ජාතිපත්‍යෙන් ජරා මරණ ඔන්න දැන් අපි දන්න ටිකෙන් යමුනේ මේ මොහොතක මේ දැන් දන්න ටික හැබැයි දන්න ටිකෙන් ද විශේෂත්වයකට කරා යන්නයි දැන් යන්නේ අපි දන්න ටිකටම මේ ගලපලා හරියන්නේ නැහැ මේක හරියට තේරෙනවා කියන්නේ විශේෂත්වයකට ගිහිල්ලා. හොතපන්න වෙලා. සත්‍ය දැකලා. ඔන්න ජාතිපත්‍යයෙන් ජරා මරණ විග්‍රහ කරනවා. ඒ තමයි මෙය නම් වූ ಜಾති ඇති කල්ලි මස්මින් සති හෝති මස් උප්පාදා මෙය නම් වූ ජරා මරණිය උපදී. ಜಾතියත් මෙය ජරා මරණයත් මෙය. දැන් අපට අපි දන්නේ ಜಾතිය නම් වූ ඒ නිසා දැන් ජරා මරණ හට ගන්නවනේ. නැත්තම් ಜಾතිය නම් වූ මේ නිසා අනාගතේ ඒ නම් වූ මරණය හට ගන්නවනේ. අපි දන්නේ ඒක. ඔන්න අපේ කෝණය. දැන් බුදුරණවහන්සේ මෙන්නපු කෝණේ ඒක නෙමෙයි. අපට හම්බෙන්නේ ජාතිය නම් වූ ඒ නිසා ජරා මරණ නම් වූ මෙය මගේ. නැත්තම් මෙය නම් වූ ජාතිය මගේ නිසා ඒ නම් වූ ජරා මරණ. බුදුරණවහන්සේ පෙන්වන්නේ මෙය නම් වූ ජාතිය නිසා මේ නම් වූ ජරා මරණය. දැන් මොහොතක කාලයක දැන් ප්‍රත්‍යක්ෂේ හොයාගෙන යද්දි මොහොත කාලය අතහැරෙනවා. ඇයි මේ මොහොතක් කිව්වොත් මොහොතක පණවන්න තියෙන්නේ ඒක මේක. ඒ කියන්නේ දැන් එය නම් ජරා මරණ මේ නම් ජාතිය නිසා කියලා. මොහොතක් පණවනකොට දැන් මේ ෂණය පණවනකොට ෂණය හටගත්ත ෂණය නැති වුණා නම් හටගත්ත එය නැති වුණා මේ ෂණයක් කතා කරනකොට මේ හැමතැනක ඉන්නවා මම දැන් මේ සත්‍ය දකිනකොට බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය දකිනකොට මම වැරදි බවයි හම්බ වෙන්නේ. මම තමයි ෂණය පනවගත්තේ. සත්‍ය දකිනකොට මම වැරදි බව හම්බ වෙනවා. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය. මම වැරදි බව හම්බ වෙන්නේ. මම හරි බව මගේ කෝණයට දෙයක් නෙමෙයි හම්බ වෙන්නේ. දැන් මම හරි වුණාමයි ෂණය හම්බ වෙන්නේ. ෂණය ටිකේ බෙදන්න හදන්නේ. මොහොතේ බෙදන්න හදන්නේ. එහෙන් බෙදනකොට අතීතයක් තිබුණ අනාගතයක් තිබිලා. නමුත් අපි අපට හම් වෙච්ච අපට තේරෙන ශරණයේ මොහොත දැන් කියන කාරණාවේ සත්‍ය හොයාගෙන යන තැනදී අපට අපි දන්න දෙයට එහා ගියපු න්‍යායක් බුදුරණවහන්සේ පෙන්නවා. මොකද්ද හේතුවත් මෙය ඵලයක් මෙය. ජාතිය නම් වූ හේතුව මෙය ඇති කල්ලි ඵලය නම් වූ ඵලය මෙය ඇති වෙයි. එහෙනම් මේ එකක් පස්සේ එකක් නෙමෙයි. මේක වෙලා මේක වෙනවා නෙමෙයි. ඔන්න දැන් ශනේ ಜಾති පුදුන මේ ශනේ ಜಾතිය නැති වෙනවා කියන එක නෙමෙයි. මොහොත කාලය මේ සියල්ලක්ම ඉක්ම වෙනවා අනිත්‍ය දැක්කහම දුක අනාත්ම මේ ඔක්කොම දැකලා. එහෙනම් කොහොමද අපට මෙන්න මේක විමසන්ල මේක දකින්න බෑ අපිට. දකින්න අපි දැනගන්නට ඕනේ. අපි දන්නට ඕනේ. අපිට තේරෙන්නට ඕනේ. අපේ කෝඩ් ගැලපෙන්නට ඕනේ. අපේ කෝඩ් ගලපලා හරියන්නේ නැහැ. දැන් අපිට මේ ධර්මයේ ඉගෙන ගනින්දිම හම්බ වෙන්නට ඕනේ මම දන්න දේට එහා ගියපු දෙයකට යන්න තියෙනවා. විශේෂත්වයකට යන්න තියෙනවා. මම දන්නේ නැහැ. ඔන්න බුදුරණවහන්සේ පෙන්වුවා න්‍යාය. අහන්න ඥාන මම දන්නේ නැහැ. බුදුරණවහන්සේ දන්නේ ඕන බුදුරණවහන්සේ පෙන්වුවා සත්‍ය. දැන් මේක දැන ගැනීම සඳහා මම විමසන්නට ඕනේ නුවණින් කල්පනා කරන්නට ඕනේ අන්න සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය උපදිනවා ඒකද තව එක එක ආකාර පාදක කරුණු එකතු කරගන්න වෙනවා අපි දන්න දේ අසත්‍ය බව හම් වෙන්නට ඕනේ අන්න බුදුරණවහන්සේ පෙන්නනවනේ පංචීපාස්කන්ධ උපමා පහකින්ම පෙන්නනවා ඊට පස්සේ අපි ගත්ත කෝණේ තියෙන මුලාව, බොරුව, අසත්‍ය ඊට පස්සේ මම නෙමෙයි තව කෝණයක් ගන්නෙ. දැන් අපි හිතන්නේ ආ ඊළඟට එන මම ගත්ත කෝණේ වැරදෙන මම ඊළඟට කියලා වෙන කෝණයක් හරි කියලා තහවුරු කරගන්නවා කියන. ඒකත් මමනේ ගන්නෙ. බුදුරණවහන්සේගේ ධර්මයේ දකින්න තැනදී මම කියන කාරණාවේ තියෙන අසත්‍ය භාවය හම්බ වෙන්නට ඕනේ. මම තව කෝණයක් තහවුරු කරගන්න එක නෙමෙයි. අපට හැම වෙලෙම ධර්මයයි සත්‍ය වෙන්නට ඕන නැති. අන නුවණින් විමසනකොට එයාට හම්බ වෙන්නට ඕන වෙන විමසන්න දේ ජාතිය නම් වූ මේ ඇති කල්ලි ජරා මරණ නම් වූ මෙය හට ගන්නවා. ජාතිය නම් වූ මෙය ඉමස්මින් සති හෝති ඉමස්ස උප්පාදා ඉමස්මින් අසති ඉමස්ස නිරෝධා ජරා මරණ කියන එක නැති වෙන්නේ ජාතිය නම් වූ මේ නැති කල්ලි. ඔන්න පටිච්ච සමුප්පාද ධර්මය. දෙකම මෙය. එය සහ මෙය නෙවෙයි. ජාතිය මෙය, ජරා මරණ මෙය. මේක තමයි බුදුරණවහන්සේ පෙන්වන සත්‍ය දර්ශනයේදී දකින්න මූලික ප්‍රධානම න්‍යාය. මේකට කියනවා ආර්ය න්‍යාය කියලා. මේක දැක්කම දැන් පටිච්චසමුප්පාදේ එතකොට ජරා මරණ දැනගත්තා. ජරා මරණ කියන්නේ මොකද? පටිච්ච සමුප්පාදයෙන් උපන් ධර්මයක්. ඒකට කියනවා අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පාද. ඔන්න අනිත්‍ය බව හම්බ වෙනවා. ඔන්න දුක බව අගත බව ඔක්කොම හම්බ වෙනවා එතකොට. පටිච්චසමුප්පාදයෙන් උපන් ධර්මයක් ජරා මරණ කියන්නේ. දැන් අපිට ප්‍රත්‍යක්ෂ ජරා මරණ ඔන්න ජරා මරණ හම්බ වෙනකොට යාට જાතියත් හම්බ වෙලා මොකද જાතියෙන් ජරා මරණ හටගත්තේ ඒක જાතිය කියන්නේ ජරා මරණ නම් වූ දැන් මට ප්‍රත්‍යක්ෂදී එය නම් වූ જાතිය නිසා නෙමෙයි මේ නම් වූ ජරා මරණය ඇති වෙලා තියෙන්නේ මේ නම් වූ જાතිය නිසා කියලා හම්බ වෙලා බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ අතම්මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා හේතුවත් හේතුයෙන් උපන් ධර්මයක් මේ දෙකම දකිනවා ප්‍රඥා චක්කුසේ දැන් අපි මේ හැම එකක්ම හොයන්න යන්නේ එක්ක අපේ ඇහැට එක්ක අපේ මනසට අපේ කොණ්ඩ කල්පනා කරලාද බුදුරණවහන්සේ මේ හැම එකක්ම විග්‍රහ කරලා පෙන්වන්නේ ප්‍රඥා චක්කුසේට යදා පඤ්ඤායේ පස්සති මොකද දකින්නේ ප්‍රඥාවෙන් කල්පනා කරලා තේරෙන එකක් නෙමෙයි කල්පනා කළ යුතු දේ තියෙන්නේ ප්‍රඥාව ඇති කරගන්න. අපිට මේ විදිහේ අපේ කෝණයට එහා ගියපු තැනකට අපි යමු වෙන්නේ කල්පනා කරන්න යමු වෙනකොට අන්න ඇති වෙනවා ප්‍රඥාව කියන චක්කුසය. මෙන්න මේ ප්‍රඥා චක්කුසයටයි දකින්න තියෙන්නේ මේ සත්‍ය කල්පනාවකට නෙමෙයි. එතනදී අපේ කෝණේ ඉක්ම වෙලා මොකද අපට කවදාවත් වින්වතුනි මේ මේ පටිච්චසමුප්පාද න්‍යාය අපේ කෝණට ගැලපෙන්නේ නැහැ. අපි හැම වෙලෙම හොයන්නේ එක්ක මොහොතක එක්ක එය එක්ක මෙය අපිට ඕකයි පටිච්චසමුප්පාදේ කියලා අපි හම්බ වෙන අපිට අපි තේරුම් ගන්නෙ. නමුත් බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ නම් වූ જાතිය නිසා මේ නම් වූ ජරා මරණ දෙකම මෙය කරුණු දෙකක් එකක් නෙමෙයි දෙකක් කරුණු. අපි දෙකක් විග්‍රහ කරනකොට හැම වෙලෙම අපට යන්නේ දෙකක් විග්‍රහ කරන දැනදී එය මෙය කියලා. ඒක අපේ කෝණේ අපි දන්න කෝණේ. එතකොට අනිත්‍යභාවය දැන් ඔන්න ජරා මරණ කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නැහැ. ස්ථිර නැති වෙන්නේ ඇයි? හේතුත් එක්ක දකින්න. දැන් සබ්බේ සංඛාර අනිච්ච අනිච්චා කියන එක දකින්නේ සංස්කාරයක. අනිත්‍ය දකින්නේ සංස්කාරයක මොකෙන්ද ප්‍රඥාවෙන් සංස්කාරයක දකිනවා කියන තැනම විග්‍රහ වෙනවා සංඛාර කියන්නේ සකස් වෙච්ච දෙයක් එහෙනම් අනිත්‍ය කියලා දකිනකොට සකස් වීමක් එක්කයි දකින්න තියෙන්නේ සකස් වෙච්ච දෙයකයි අනිත්‍ය දකින්නේ සකස් වෙච්ච දේ ස්ථිර නැහැ කියලා දකින්නේ එහෙනම් ස්ථිර නැති බව හම්බ වෙන්නේ සකස් වෙච්ච දෙයක් නම් සකස් වෙච්ච දෙයක් බව සකස් වීමක් ඕනේ තේරුම් ගන්න. එහෙනම් ජරා මරණ කියන්නේ ಜಾතිපත්යෙන් ඇති දෙයක් බව හම්බෙන්නට ඕනේ. ජරා මරණය ಜಾතිපත්යෙන් හටගත්තු දෙයක් බව හම්බ වීමම තමයි ජරා මරණය සංකාරයක් බව හම්බ වෙන්නේ. එහෙනම් ඒ හම්බ වීම තුලම එයාට හම්බ වෙලා ප්‍රඥා චක්කුසයට ජරා මරණ අනිත්‍ය බව. එයි හේතුන් උපන් දෙයක්. සංස්කාරය බව හම්බෙලා. ඒ වගේම ජරා මරණ පටිච්චසමුප්පාද පත්‍යකින් ඉපදිච්ච දෙයක් බව සකස්ච්ච දෙයක් බව හම්බ වෙලා අනිත්‍ය බව හම්බ වෙලා ජරා මරණ මේ හේතුව හම්බ වීමත් එක්ක ඊළඟට බුදුරණවහන්සේ පෙන්නන මේ අනිත්‍ය මෙහිම දකින්න තැනදී අනිත්‍ය නිසා දුකයි කියලත් ඒකත් හම්බ වෙන්නේ ප්‍රඥාවට සංඛාර දුක්ඛා කියලා හම්බ වෙනවා එදා ප්‍රඥා ඒ පස්සති යද නිච්ඡන් තන් දුක්ඛා එතකොට මොකද්ද දුක? ජරා මරණ දුක. ජරා මරණ දුක කියලා කියන්නේ පින්වත්නි දැන් ඔන්න එතනදී අපි යන්න හදනවා අපේ කෝණේ දුක වටහා ගන්න. දැන් අපි දන්න කෝණේ දුක කියන්නේ එපා වෙන එක, අකමැති එක. ඔකට බුදුරණවහන්සේ කියනවා දුක්ඛ දුක්ඛ විපරණාම දුක්ඛ කියලා. බුදුරණවහන්සේ මේ අපි දන්න කෝණයට නෙමෙයි දුක මනින්න කියන්නේ. අනිත්‍ය දකින්නකොට හම්බ වෙනව මේ සංඛාර දුක්ඛය දකින්න තියෙන ප්‍රඥා චක්කුසේ. අනිත්‍ය නිසා දුක බව මේක සකස් වෙච්ච දෙයක්. ඔන්න ඒක දකින්නකොට මෙතන මම කියලා ගත් එක බොරු බව හම්බ වෙන්නේ. මම ජරා මරණයටපත් උනා නෙවෙයි. ඒක වැරදි කියලා හම්බ වෙනවා අනාත්ම වශයෙන් දකින න්‍යායට. අනිත්‍ය වශයෙන් ජරා මරණ මේ ප්‍රත්‍ය වශයෙන් දුක වශයෙන් දකිනකොට දැන් මගේ ජරා මරණය නෙමෙයි අපි හෙව්වේ මගේ ජරා මරණය. මේ මොහොතේ මේ වර්තමානයේ දැන් කියලා ගත්ත තමන්ට ප්‍රත්‍යක්ෂ ජරා මරණය හොයාගෙන යනවා බුදුරන් වහන්සේ කියපු ධර්මයත් එක්ක අන්න නුවණින් විමසීමක් ඇති වෙලා ප්‍රඥා චක්කුසේ උදා වෙන්න උදා වෙන්න ජරා මරණය මෙනම්මෝ ಜಾති ඇති කල්ලි කියලා හම්බ වෙනවා. එහෙනම් මෝ જાතිය නෙමෙයි ඉපදිච්ච නිසා මැරෙනවා කියන එක නෙමෙයි. ඒක අපි දන්න කෝණෙනේ. ඉපදිච්ච නිසා කියනකොට ඉපදීම එය ජරා මරණ මෙය වෙලා. නමුත් මේ ඇති කල්ලි මේ වෙයි. මේ මොහොතේ දැන් සිදුවෙන වර්තමානයේ කියලා දැන් අපි ශනේ සිදුවෙන හේකුත් නෙමෙයි. ශනේ කතා කරන්නේ මමත් එක්ක. ශනේ තියෙන්නේ ඒක මේක. මේ නම් වූ જાතිය ඇති කල්ලි මේ නම් වූ ජරා මරණය ඔන්න ඕක හම්බ වෙනවා ඊට පස්සේ ඕක හම්බ වෙන තැනදී ජරා මරණය කියලා කියන්නේ සකස් වීමක් අනිත්‍ය දෙයක් කියලා හම්බ වෙනවා ස්ථිර නෑ කියලා මේ හේතුපත්යෙන් තියෙන්නේ කියලා. ඔන්න ඒ සකස් වෙච්ච දෙයට දෙන නිර්වචනය තමයි දුක කියලා. දුක කියලා කිව්වේ අපට එපා වෙච්ච ගතිය නෙමෙයි මේ සකස් වීම නම් වූ දුක් සංස්කාර දුකේ ඒ එකම දකිනවා අනාත්තා කියලා. එතකොට අපි මගේ ජරා මරණයක් නෙමෙයි පැනවෙන්නේ මගේ જાතියක් නෙමෙයි. ಜಾතිපත්යෙන් ජරා මරණ මම මම නෑ කියලා හිතනවනේ මගේ නෙමෙයි ಜಾතිය මගේ නෙමෙයි ජරා මරණය කියලා හිතනවනේ මේ හිතන්නේත් මමමයි. මේ හේතුපත්ති න්‍යාය දකිනකොට මේක හම්බ වෙන්නේ මම ලැබෙන්නේ නෑ. ඒකයි සංඛාරා අනත්තා නෙමෙයි කියන්නේ ධම්මා අනත්තා. සංඛාර නෙමෙයි අනත්තා සංඛාර අනත්තා යෙදෙන්නේ නැහැ අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මම කොහොම හරි මම නෙමෙයි මගේ නෙමෙයි මනව නැහැ කියලා හිතන්නේ මේ සංස්කාර නමුත් අපි ගත්තා මේ සංස්කාර මම කියලා මේක වැරදි බව මේක වැරදි මම කියලා හිතන මම කියලා ගන්න නැතුව ඉන්නව නෙමෙයි මම මම කියලා ගත් එක වැරදි කියලා අන්න සබ්බේ ධම්මානත්තා එකයි ධම්මා කියලා කියන්නේ මෙන්න මේ එහෙම දැක්කනම් දැන් ඔය මගේ ජරා මරන්නේ මම ඉපදිච්ච නිසා මැරෙනව නෙමෙයි. ඒ ඔක්කොම ඉක්මවනවා. හැබැයි අපි එතනින් ආවේ. අපි දන්න අපට තේරෙන කෝණයෙන් තමයි අපි දැන් මේක හොයාගෙන මේ ආවේ. හැබැයි මේ ඔක්කොම ටික ඉක්ම වෙනවා. අපි විශේෂත්වයක් කරා යනකොට මොකද දැන් අපිට මේ හම්බෙච්ච මේ දැන් මම ඉපදෙනවා මම මැරෙනවා මගේ ජරා මරණ කියලා හොයපු ටික මොකද්ද අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච ටික මොකද්ද වෙන ගුලියක් තියෙන තැන අපට සාරවත්දයක් වගේ හම්බ වුණා. හරි බව හම්බ වුණා. දිය බුබුලක් තියෙන තැන අපට හම්බ වුණා මේක සාරවත්දයක් මේක ඇතුලේ මොනවා හරි තියෙනවා කියන. අපට මිරිගුවක් තියෙන තැන හම්බ වුණ ඇත්තයි මේක හරි වතුරයි කියලා හම්බ වුණ මිරිගුවක් තියෙන තැන අපට හම්බ වුණ කෙසෙල් ගහ ලොකුවට තියෙනකොට මේකේ අරටුවක් තියෙනවයි මේකේ අරටුවක් හොයන්න ඕනේ කියලා මෙන්න මේක හම්බ වුණේ එක එක විදිහට මායාකාරයක් මායා මවනකොට ඇත්තම පේනකොට අපට හම්බ වුණා මේක ඇත්තයි කියලා. ඔන්න ඔය බොරුව තුලයි අපි හිටියේ. ඒ තමයි මොකද්ද බොරුව නිට්ටයයි සැපයි ආත්මයි ඒ කියන්නේ ජරා මරණ මම විඳිනවා මගේ ජරා මරණ මට ආවිති ජරා මරණ මම මේකට කැමති නෑ මම මේකෙන් අයින් වෙන්නට ඕනේ මගේ ජාතිය මම ඉපදිච්ච නිසා මැරෙන්නේ මෙන්න මේ විදිහේ මේ සියලු දේවල් අන්න අර තියෙන අසාරත්වය එක් අපි තුල ගොඩනැගිච්ච දෙයක් අන්න මේ සකස් වෙච්ච මේ සංස්කාරයේ මේ සත්‍යයට හම් වෙනවා මේ හේතුපත්‍ය හම් වීමත් එක්ක එහෙනම් බලන්න මේ ජාතිපත්‍යෙන් ජරා මරණ දකින්නවා කියන කාරණාවට යන්න අපට ඒ අවබෝධය කරා යන්න කොච්චර ප්‍රතිපදාවක් කොයි විදිය චින්තනයක් බුදුරන් වහන්සේගේ ධර්මයේ කොච්චර ඉගෙන ගන්නට ඕනද කොයි විදිහට නිවැරදිව නිරවුල්ව ඉගෙන ගන්නද ඕනද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් අපට මෙන්න මේ කරුණු ටික තේරුම් යෑමේදී. එහෙම නැත්නම් අපි ගොඩාක් කියලාට හිතනවා අපට ඒ ටික හරි තේරෙනවා කියලා. ඒ තැනම තියෙන ධර්මයේ මූලික තැනටවත් එන්නේ නැතිකම. මේ කියන්නේ මේ මාර්ගයේ යන්න ඉදිරියට යන්න මූලික තැනටවත් යන්නේ නැහැ. මූලික තැනට යනවනම් අපට ඊට එහා ගියපු දෙයක් හම්බෙන්න ඕනේ. මෙන්න මේ මේ ධර්ම මාර්ග කරා යමු වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ දැන් ජරා මරණය පිළිබඳව ජාතිපත්යෙන් තමයි ජරා මරණය හම්බ වෙන්නට තියෙන්නේ මේක පිළිබඳව ගිය සතියේ ඊට කලින් දේශනාවෙත් මේ දේශනාවේ දෙකේම ඒකමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් අද තවත් මේ සම්බන්ධයෙන් දැනගන්න කරුණු තියෙනවා නම් අහන්න පැය කාලයක් තියෙනවා. මේක තුල තවත් තේරුම් ගත යුතු කරුණු කියන අපි ඊළඟ වැඩසටහනට සාකච්ඡා කරමු. ඉතින් අද මේ සම්බන්ධයෙන් තේරුම් ගන්න තියෙන කාරණා අහන්න පුළුවන් තෙරුවන් සරණයි. සාර් ස්වාමීන් වහන්සේ මම හිතන හැටියට තාම දීර්ඝ විස්තරයක් අපි දැන් දවස් දෙකක් තිස්සේ ජාති ජාති නිසා ජරා මරණය කියන කාරණාව පිළිබඳව අපි තේරුම් ගන්න බලනවා. ඒකට එමනම් දැන් ප්‍රශ්න ආරම්භ කිරීමේ වාරයයි තේරුම් පිළිබඳවට ප්‍රශ්න මේ සම්බන්ධයෙන් පරිසම්පාදයට සම්බන්ධ ප්‍රශ්න කරුණා කරලා යොමු කරන්න වෙනත් ප්‍රශ්න අපිට පසෝ යොමු කරන්න පුළුවන් මොකද කාල වේලාව මදි නිසා ඉන්න දැන් මේක අවස්ථාව කරගන්න. ඊට පස්සේ හොඳයි මම හිතනවා මේ ප්‍රශ්න සමාලාවට සකස් කර ගැනීමට මුචි කාල වේලාවක් ගත වෙන නිසා මම ප්‍රශ්නයකට යොමු කරන්න කැමති ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කරනවා මේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව ඇති වෙනවා කියලා රූපය ගැන සාකච්ඡා කරනකොට බද්ධේ කරත් සූත්‍රය අනුව ගන්නකොට අපි අනාගතය ඇවිල්ලා නැහැ. අතීතයේ ගෙවිලා ඉවරයි. දැන් මේ මේ මොහොතේ තියෙන මේ රූපය ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ කියලා මූලිකව අපි හිතෙන්ද පැමිණෙනවා. ඒකත් ස්වාමීන් වහන්සේ දැන් මේ ජාතිය නිසා ජරා මරණය කියනකොට අපි පංචස්කන්ධේ ජාතිය සහ ජරා මරණය නේද බලන්නේ මේ පරිසම්පාදයට අනුව ගලපනකොට ජාතිය මේ රූපය මේ මේ මොහොතේ ಜಾතිය රූපේ ಜಾති තියෙනවා ඊට පස්සේ රූපේ ජරා මරණ තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ මේ අපි සාමාන්‍යයෙන් පරිසම්පාදේ ගලපන්න හදනකොට බලන්නේ ඒක තමයි ප්‍රශ්නේ තේරුම් ගන්නයි තේරුම් ගන්නයි බද්දේක සත්‍ය සූත්‍රයේදී අතීතං නානවගමේ නප්පටිකං කියනාගතං අජතීතං පහිනන්තං අපත්තං චනාගතං පච්චුපන්නං චියෝ ධම්මං තත් තත්ත්වී පස්සති මෙන්න මේදී තමයි පැහැදිලි කරන අතීතයේ අතීතං නානවගමේ නප්පටිකං කියනාගතං අතීතේ ගිහිලා ඉවරයි අනාගතය ඇවිල්ලා නැහැ අතීතේ නිරුද්ධයි මෙන්න මේ කාරණාව එතකොට අතීතය කියලා කියන්නේ එවැනි දෙයක් වර්තමානයේ කියනකොට අපට මේ මොහොතක් හම්බ වෙනවා. එතන පැහැදිලි කරන්නේම වර්තමානයේ මට හම්බ වෙනවා මොහොතක්. හැබැයි හම්බ විය යුත්තේ ඊට පස්සේ මට මොහොත නෙමේ ප්‍රත්‍යুৎপন্ন බව. ප්‍රත්‍යයෙන් උපම් බව. පච්චුප්පන්න ප්‍රත්‍යයෙන් උපන් බව තත්ත තත්ත විපස්සති ඒ ඒතන සත්‍ය ආකාරයෙන් දකිනවා විපස්සති කියන්නේ විශේෂයෙන් දකිනවා එතකොට ප්‍රත්‍යයෙන් උපන් බව විශේෂයෙන් දකිනවා. මේක තමයි සැබෑවටම සත්‍යය. මේ ලෝකේ අපි යමක් පනවනවද ඒ පනවන දෙයට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එහෙමනම් මම පංච උපාදානස්කන්ධයේ සත්‍ය දකිනවා නෙමෙයි සත්‍ය දකින තැනදී හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයක ක්‍රියාකාරීත්වය. මම පංචපාස්කන්ධ සත්‍ය දකින්නවා කියන්නේ අහපමම මානසික කල්පනාවක් දාගන්නේ. සත්‍ය දකින දැන් අපට ප්‍රත්‍යක්ෂයේ හොයාගෙන යන තැනදී පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සකස් වීමක් එක්ක කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ අපි දන්න වචනයක් විතරක් නෙමෙයි. කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන අපි දන්න කෝණයක් විතර නෙමෙයි. හරියටම යමෙක් පංච උපාදානස්කන්ධය හරියට දුක කියලා තේරුම් ගත්තා නම් එයාම සෝතාපන්න. මොකද පංච උපාදානස්කන්ධය හම්බ වෙන්නට ඕනත්තේ රූපය පෙනගොලියක්, වේදනාව දීබුලක්, මිරිගුව වගේ සංඥාව, කෙසෙල් ගසේ අරටුවක් හොයනවා වගේ සංස්කාරී විඥානීය මායාවක් වගේ කියන මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ එකමයි පංච උපාදානස්කන්ධය හම්බ වෙන්නට ඕනත්තේ. එහෙම නැතුව මගේ මට තේරෙන පංච උපාස්කන්ධයක් කියන එක ඒක අපි තේරුම් ගත්ත කෝණයක් විතරයි. මොකද එතකොට මම ඉන්නවා මට පංච උපාදවස්කන්ධ සකස් වෙනවා. මම ඉන්නවා ප්‍රඥාපාස්කන්ධ සකස් වෙනවා. එතකොට ඇත්තටම සකස් වෙනවා කියලා අපි හිතන එකක් විතරයි. පංච උපාදානස්කන්ධ බව හම්බ වෙනකොට මම පැත්තක ඉන්න බව නැති වෙන්නට ඕනේ. එහෙනම් ඒ පංච උපාදානස්කන්ධ බව හම්බ වෙනකොට අර උපමා පහත් එක්ක හම් වෙන්නට ඕනේ. ඒ පංච උපාදානස්කන්ධ පහ හම් වෙනකොට මම බලෙන් දාගත්ත පංච උපාදානස්කන්ධයක් නෙමෙයි මේක මෙතන මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය බව හම් වෙන්නට ඕනේ. ඔන්න එතනදී අපි දැන් පටිසමුප්පාද හොයනකොට දැන් ජරා මරණ හොයාගෙන යනකොට මේ ප්‍රත්‍යක්ෂය හම්බ වෙන්නට ඕනේ. හැබැයි එතනදී ආ දැන් මේක රූපය මේක වේදනාව මේක සංඥාව මේක සංස්කාරය මේක විඥානය කියලා මගේ මනසින්නේ මොකද පඤ්චපාදන ස්කන්ධ දුක බව ඒ කියන්නේ සංස්කාර දුක මේක දකින්න තියෙන්නේ යදා පඤ්ඤාය පස්සති කල්පනාවෙන් නෙමෙයි පරිකල්පනාවෙන් නෙමෙයි පරිකල්පනාව උපකාර වෙනවා ප්‍රඥාව ඇති කරගන්න. යදා පඤ්ඤාය පසෙ. එහෙනම් අපට පංච උපාදන ස්කන්ධය මේ සංස්කාර දුක්ඛය මේක දුක බව යම් තැනක හරියටම මේක තේරෙනවා නම් එතන සෝතාපන්නත්වේ. සත්‍ය ඥානයත් එක්ක. එතකන් අපි දන්නේ අපි අපට තේරෙන කෝණයක් එක්කත් අපි මේ හැම එකක්ම කල්පනා කරන්නේ. මේ පංච පාස්කන්ධය කියලා අපි දාගත්ත දේ. අපි දන්න කෝණය. හරියටම පංච පාස්කන්ධය බවම දැක්කනම් එයාට හම්බෙන්නේ පෙනගුලියක්, දියබුබුලක්, මිරිගුවක්, කෙසෙල් ගසේ අරටුවක් වෙන මායාවක් වගේ දෙයක් තමයි පංචීපාස්කන්ධය කියලා හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ සංස්කාර දුක්ඛය කියන කාරණාව අපි මේ න්‍යායත් එක්ක හොයනකොට ඔන්න දැන් දැන් අපි දන්න කෝණයත් එක්ක හොයාගන්නකොත් වැඩ දැන් අපි මම මුලින්ම දේශනා කරේ ධර්මය අහනකොට අපි හැම වෙලේම විශේෂත්වයකට කරා. ඒ කියන්නේ අපි ධර්මය අහන තැනදී අපි දන්න කෝණේ වැරදි බව හම්බෙන්නට ඕන. අපි දන්න කෝණේ හරි බව හම්බෙනවා නම් අපි ඒක අහලා වැඩක් නැහැ. අපි දන්න කෝණේ වැරදි බව බුදුරණවහන්සේ පෙන්නපු දේ කරා යා යුතු බව හම් වෙන්නට ඕනේ. එතකොට නම් පංච උපාදානස්කන්ධය කියලා අපි යම් කෝණයකටද අපි යම් දෙයක්ද තේරුම් ගත්තේ එතෙන් එහා ගියපු දෙයක් බුදුරණවහන්සේ මේ අවබෝධය කරා යනකොට අනාත්ම බවත් එක්ක මම තේරුම් ගන්න දෙයට ඉක්මවන්නට ඕනේ. මම තේරුම් ගන්න දෙයක් නෙමෙයි ප්‍රඥාවෙන් දකින්න දෙයක්. මම විමසන දෙයක් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපට ඉස්සරලාම ප්‍රත්‍යක්ෂ ජරා මරණ කියන කාරණාව හොයාගෙන යනකොට මේ ಜಾතිපත්ති මේ නම් වූ ಜಾති ඇතිකල්ලි මේ නම් වූ ජරා මරණ හටගන්නවා කියන න්‍යාය ඒ ආකාරයෙන් දකින තැනදී තමයි ප්‍රඥා චක්කුසයට සංස්කාර දුක්ඛ කියලා අන්න මෙන්න මේක දුක දකින්නේ හැබැයි එතන දකිනකොට එය නම් වූ ජාතිය නම් වූ පංචපාදන ස්කන්ධ හටගත්ත නිසා මේ නම් වූ පංචපාස්කන්ධ ජරා මරණ කියන කාරණා නැති වෙනවා කියන එක නෙවෙයි. එතනම පටිසමුප්පාදයක් දැකලා නැහැ. මොකද එතනම එය මෙය කියලා වෙන් වෙලා. හම් වෙනට උනත්ති මෙය නම් වූ ජාතිය ඇති කල්ලි මේ නම් වූ ජරා මරණ මෙන්න මේ ක්‍රියාවටම තමයි අපට හම්බ වෙනවා ජරා මරණ ප්‍රත්‍යක්ෂයේදී ඉස්සරලාම මගේ ජරා මරණය හේතුප්‍රත්‍ය එක් හම් වෙනකොට මෙය හේතුව මෙය ඵලය කියලා මේ න්‍යාය හම් වෙනකොට මෙන්න මේ ක්‍රියාවට කියනවා පංච උපාදානස්කන්ධ සංඛාර දුක්ඛය සකස් වීම හේතුයෙන් උපන් බව දකින එක අනිත්‍ය ලක්ෂණය. මෙන්න මේක දකින්න තැනදී අනාත්ම භාවය හම්බ වෙනවා. හැබැයි මේක දකිනකොට දිම යාට හම්බ වෙනවා ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇත කියනකොට දැන් ජරා මරණ කියන මේ සංස්කාරයේ ගොඩනගෙන ආකාරය මේ හේතුවෙන් උපන් බව හම්බ වෙනකොට එහෙනම් මේ ඵලය මේ හේතුව නැතිනම් ජාතිය අසති ජරා මරණ නොහෝති එතකොට මේ මේ ක්‍රියාවලිය තමයි පංචපාස්කන්ධය කියන කාරණා අපට අදාළ වෙන්නේ. අපි මේක දෙකකට කඩලා ඒක මේක කියලා දාගන්න ගියොත් අපි හැම වෙලෙම අපි දන්න කෝණයට අපි මේක ගලපන්න යනවා. බුදුරණවහන්සේ පෙන්වුවේ ජරා මරණ කියන එක සංඛාර දුක්ඛයක් වශයෙන් සබ්බේ සංඛාර දුක්ඛ කියනෝනේ ජරා මරණේ ඥානය. ඒකට හම්බෙන්නේ. හැබැයි ಜಾති ප්‍රත්‍යයෙන් ಜಾති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන වෙන ඔයනකොට ඒ જાතිය මේ ජරා මරණ නෙවෙයි මේ જાතිය මේ ජරා මරණ. මෙන්න මේකේ දැන් මේ જાතිය නිසානම් මේ ජරා මරණය එහෙනම් මේ જાතිය නැතිනම් මේ ජරා මරණ නැති බවත් එයාට හම්බ වෙනවා. තුන්වෙනි නිරෝධාර සත්‍යය. මේ જાතිය නැති බව නැතිවීමෙන් ජරා මරණ කියන දේ නැති බව. ඒ කියන්නේ මේ සංස්කාරයේ පංචීපාදනස්කන්ධය තමයි දුක්ඛය සංස්කාර දුක්ඛය. මේ දුක්ඛය මේ හේතුවෙන් හටගත්තේ කියලා දකිනකොට මේ හේතු නැත්තම් මේක හටගන්න නැති බව හම්බ වෙන්න එහෙනම් ಜಾතිය හටගත්තෙත් මොන හේතුවෙන්ද කියලා හම්බ වෙන්නට වෙනවා. මොකද ಜಾතිය නැතිවීමනේ ජරා මරණ නැති වෙන්නේ. අපේ ජරා මරණ නිකන් නැති වෙන්නේ නැහැ. දැන් අපි නම් දන්නේ අපට හම්බෙන හැම වෙලෙම මේ දැන් අපි තුන් ලෙඩක් සුව වෙනවා. එතකොට ඒක අපි අපි අසනීපේ සුව වීම වෙනම දකින්නේ. මගේ දියොක්කම. දැන් අපි හිතමු ඔන්න මේ පින්වතුන් මගේ කටහඬ ඇහෙනකොට ඔන්න මේ අනුමුද ස්වාමීන් වහන්සේ කියලා පංචීපාංශකන්දය ගොඩනගෙනවා කියලා හිතෙන ඊළඟට අපට හිතෙන්නේ ඔන්න ඊළඟට වෙන වැඩක් කරනකොට ඊළඟ වෙන පංචීපාංශකන්ද ටික. එතකොට අපට හිතෙන්නේ ආ දැන් ඒක නැති වෙලා ගියා. එතකොට දැන් අපි දැන් නැතිවීම ඕක තමයි. හැබැයි දැන් අපි හරියට දැක්කනම් මේ જાතිය જાතිය නම් වූ හේතුව නිසා මේ නම් වූ જાතිය හේතුව නිසායි මේ නම් වූ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඒක නැති වෙන්න මේ නම් වූ જાතිය ඵල හේතුන තියෙන්නට ඕනේ. දැන් අපේ જાති හේතුව තියෙද්දිම අපි හම්බෙනවා මේ මේ දෙක නැති වුණා කියලා. ඒ අපි දාගත්ත අපට තේරිච්ච කෝණයක් විතරයි. එහෙනම් මෙය නම් වූ જાතිය නැති බව හම් වෙන්නට ඕනේ. ඒකට එහෙනම් මෙය જાතිය හටගන්න මෙය නම් වූ භවයේ නිසා. ඔන්න මේවත් හොයාගෙන යන්න වෙනවා. අපට නිකන් නිකන් කල්පනාවකින් විතරක් අරක හම් වෙන්නේ නැහැ. මේ නම් වූ භවය හොයාගන්න වෙනවා මේ නම් වූ જાතිය නැති බව හොයාගන්න. මෙහෙම හොයාගෙනකොට පටි සමුප්පාදම හොයාගන්න වෙනවා නැත්නම් මේක හම්බෙන්නේ නැහැ. අන්න එතකොට හම්බ වෙනවා අඥානකම. දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ අඥානකමයි හේතුව වෙන දෙයක් නෙමෙයි. මේ අඥානකම ඥානය නම් ආවේ අඥානකම කොහෙද ඉතුරු වෙන්නේ ඊට පස්සේ? අඥානකම ඉතුරු වෙන්නේ ඥානය ආවහම. අය අපිට අයින් කරන්න දෙයක් නැහැ හේතුව. එහෙනම් මේ පංචීපාදනස්කන්ධ කියන කාරණාවේදී අපට දැන් මේ කියන පංචීපාදානස්කන්ධයක් කියන කාරණා අපි අපේ මානසික සංකල්පයක් එන්න බෑ. ඒකයි ප්‍රත්‍යක්ෂ දුකක් එක්ක අපි යන්නේ. සංඛාර දුක්ඛය කියනකොට අපි මානසික ගොඩනගාගත්ත ලේබල් ටිකක් වෙන්න බෑ. සංඛාර වචනයත් එක්කම යන්න තියෙන්නේ. සංඛාර කියන්නේ සකස් වීම. එහෙනම් පංච උපාදානස්කන්ධය කියනකොට අපි ලේබල් එකකින් මේක රූපය මේක වේදනාව මේක සංඥාව මේක සංකාරය මේක විඤ්ඤාණ මේක මෙහෙම හටගන්න කියලා මානසික පරිකල්පනාවන්නේ අපට හම් වෙන්නට ඕනේ පංච පාස්කන්ධය කියනකොට මේක රූපය එහෙනම් මේ රූපය කියන එකට ප්‍රත්‍ය මේ හේතු තියෙනවා එහෙනම් මේ හේතුවෙන් මේ රූපය හට ගන්නවා එතකොට ඒ හේතුවෙන් මේ රූපෙ නෙමෙයි මේ හේතුවෙන් මේ රූපය හට ගන්නවා දෙකම කාලත්‍රයේ ඉක්මවලා අන්න හම්බ වෙනවා. මේ ස්පර්ශයේ මේ වේදනාව හට ගන්නවා. මේ ස්පර්ශයෙන් මේ සංඥාව. මේ ස්පර්ශයෙන් මේ සංකාරය. මේ නාම රූපයෙන් මේ විඥානය. මෙන්න මේ විදිහට දැකපු තැනදී තමයි හරියට මේ පංචීපාදන ස්කන්ධය කියන එක හම්බ වෙන්නේ. එතකන් අපි අපේ කෝණෙන් මේක රූපේ මේක වේදනාව මේක සංඥා මේක සංකාරය මේක විඥාන කියලා අපි දන්න කෝණෙන් අපි ලේබල් කිරිල්ලක් විතරයි. මෙන්න මේ විදිහට හේතුවත් ඵලයක් කියන කරුණු දෙකත් එක්ක හම්බෙනකොට මෙතන ඇත්තටම මේ ජාති ජරා මරණ කියන මේ සියල්ලක්ම ඊට පස්සේ හම්බ වෙනම නැත්තම් අපි අර අපේ කෝණෙන් දාගන්න කල්පනා විතරයි. ඉතින් පංචපාස්කන්ධය කියලා අපි හොයනකොට පංචපාදස්කන්ධය කියන එකත් අපිට ඔන්න ඔය න්‍යායෙම හම්බ වෙන්න වෙනවා. ඒ කියන්නේ ඔය හේතුව ඵලය කියන මෙන්න මේ ප්‍රති දෙකත් එක්කම හේතුව ඵලයේදී හේතුව එය ඵලයේමය වෙන්න බෑ. හේතුවත් ඵලයත් දෙකම මෙය බවට මේ නම් වූ හේතුවෙන් මේ නම් මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නපු හේතුඵල ධර්ම තියෙන්නේ ওই විදිහට. මේ නම් වූ ඵලය නිසා මේ නම් වූ හේතුව මේ නම් වූ හේතුව මේ නම් වූ ඵලය කියන මෙන්න මේ න්‍යායත් එකයි පංච උපාදානස්කන්ධය හම්බ වෙන්නට ඕනේ. ඒතර පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපට අපේ ජීවිතේ ප්‍රකට ප්‍රකටත්වයක් ලැබෙනදී හේතුයෙන් උපන් බව දැකීමත් එක්ක දෙන නිර්වචනයක්. ඒකෙදී අර උපමා පහම හම්බ වෙන්නට ඕනේ. ඒ පහේ තියෙන ස්වභාවය ඉස්මතු වෙන්නට ඕනේ. ඒකෙදී අපට පංචීපාස්කන්ධය කියන තැනදීම හේතුඵලයේ දෙකම හම්බ වෙන්නට ඕනේ. අපට ඵලයක් විතරක් පංචීපාස්කන්ධයේදී අපි ලැබුණා නම් ඒක අපි කරපු ලෙබල් එකක් විතරයි. ඒක අපි අපි දන්න කෝණයක් අපට තේරිච්ච එකක් විතරයි. බුදුරණවහන්සේ වෙන්නපතනදී හේතුව ඵලය කියන මේ දෙකම එකයි පංච සංකාර මොකද ඒකට සංකාර දුක්ඛය කියලා කියන්නේ. දුක්ඛාර සත්‍යයේ අවසානෙදිත් කියන සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ මේක අපට ප්‍රඥා චක්කුසියත් එක්කයි හම්බෙන්නේ. ඉතින් ඒකෙදී අපි තේරුම් ගන්න අපි නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒක හේතුප්‍රත්‍යයත් හොයන්නට ඕනේ. එතකොට ඒ ඒ කාරණාව හොයනකොට ඒ විදියට හොයන්නට ඕනේ. ඒ විදියට හොයාගෙනකොට තමයි අපට මේ හැම කාරණාවකටම මේ අර මේ සත්‍ය දැකීම පිණිස පාදක කරුණු ලැබෙන තැනදී නුවණින් ඉමසීමට අන්න නුවණින් ඉමසන තැනදී ප්‍රඥා චක්කුසියට ඒ දර්ශනේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා පංචීපාදනස්කන්ධ බව දැකිය යුත්තේ ඔන්න ඔය ආකාරයට එහෙම දකින්න තැනදී තමයි අපට මේ ජාතිපත්තෙන් ජරා මරණ කියන කාරණාව හම්බෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කොහොමද? යොමු කරන ප්‍රශ්නේ. සොයන් වාසල අනේක වාරයක් තින් වහන්සේගේ විග්‍රහයට මම වෙනත් සූත්‍ර කීපයකින් අදහසක් දක්වන්න දක්වන්න එය හැලි කර තිස්සොන්නාස විභංග සූත්‍රයේ එතකොට පටිච්චසමුප්පාද සූත්‍රය කියනවා භවය අර්ථ දක්වද්දී කාම භව රූප භව අරූප භව කියලා එතකොට උපාදානය ගැන කියද්දී කාම දිට්ඨි සීලබ්බත අත්වාද වශයෙන් උපාදානය ඉස්තර වෙනවා ඒ කියන්නේ ප්‍රපංච ක්‍රියද එතකොට මෙය සරකා බලද්දී තණ්හාව කියන එක ඊට කලින් ඒ උපදා තණ්හා ප්‍රත්‍ය උපා පච්ච උපාදාන වෙනකොට තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් හැංගෙනවා එතකොට තව සූත්‍ර ගත්තොත් උපාදාන සූත්‍රය මහා තණ්හා සංකේ සූත්‍රය වගේ සූත්‍ර ගන්නකොට වේදනාව දැක්වෙනවා මනාප අමනාප අරමුණු සමග ඇති වෙන සුඛ දුක් උපේක්ෂා වශයෙන් එයින් ඇති වෙන නන්දි රාගයේ තණ්හා වශයෙන් තණ්හාපච්චය නැවත උපාදාන පරිපච්චය භව භවච්චය ජාති වශයෙන් දැක්කනවා. එතකොට මේ මේ මේ ටික මේ තව සූත්‍ර කීපයක් තියෙනවා. ඒ සමග යන මේ සලකා බලද්දී හැඟෙනවා මට මේ කාලයක් තුල පැනවෙන සංතති වශයෙන් ක්ෂණ වශයෙන් මේ සංතති වශයෙන් දක්වන පරිසම්පාදයේ වශයෙන් එතකොට ඒ ඊට පසුවම විස්තර වෙනවා ඒ සූත්‍රවල පසුව මේ කඩන ආකාරයත් ඒ මනාපමනාප අරමුණු වල සමග ඇති වෙන වේදනාවට දැස නොබැස වර්ණනා නොකර තණ්හාව ඇති කිරීමෙන් ආස්වාද ආදී නිස්කරණය ආශ්‍රය නිදර්ශනා කිරීමෙන් උපාදානය නැති වෙන උපාදානය නැති වෙන භාවය නැති වෙන භාවය නැති කිරීම ජාති නැති වෙන යුතියට විස්තර වෙනවා මේ පිටිපස්ස සොමනස් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඊට පස්සේ තෙරුවන් සරණයි දැන් ওই කරුණු ටික මේ අද සාම ජරා මරණ තමයි කතා කරේ නමුත් මොකට පුංචි කාරණාවක් කියන්න ඔක ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මහත්තයා ඉදිරිපත් කරපු කරුණු කෑලි ටිකක් විතරයි. බුදුරණවහන්සේ දේශනා කරපු ඒ දේශනාව ඒ පරියායෙන් ගන්න ඕනේ. එක තැනකවත් බුද්ධ දේශනාවේ නෑ පටිසමුප්පාදේ අංග 12 කියන එක අවබෝධයෙන් අහන්න. හොඳට බලන්න එහෙම තියෙනවා නම් පටිච්චසමුප්පාදේ අංග 12 විතරක් ඒ විදිහට ප්‍රත්‍ය වශයෙන් විග්‍රහ කරන තැනදී තණ්හාවට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කොතනකවත් නැහැ. හොඳට බලන්න අධ්‍යයනය කරලා ඒ විදිහට මම කියපු විදිහටම පටිච්චසමුප්පාද අංග 12ම ඒ ඒ පැත්තෙන් කතා කරන ඒ පටිච්චසමුප්පාදයන්ගේ තණ්හාවට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විග්‍රහ කරලා එක තැනකවත් නැහැ. මහා නිදාන සූත්‍රයේ තියෙනවා ඒ විදිහ නැතුව සාමාන්‍ය පටිච්චසමුප්පාද විග්‍රහයම වෙන පැත්තකින් අහපුව අර ප්‍රශ්නේ විග්‍රහ කරන තැනදී කාම භව විභව තණ්හා විග්‍රහ කරලා. ඒ වගේම තමයි පටිච්චසමුප්පාදයේ අංග 12ම විග්‍රහ කරනකොට ඒක හොඳට මතක තියාගන්න 12ම විග්‍රහ කරන තැනදී ඒ 12ම විග්‍රහ කරනකොට වේදනාව විග්‍රහ කරනකොට සැප දුක මනාප අමනාප විග්‍රහයක් නැහැ. 12ම මුලින් ඉඳලා අවිද්‍යාවෙන් ඉඳලා විග්‍රහ කරන තැනදී සැප දුක අදුක්කම සුඛ කියලා විග්‍රහයක් නැහැ. හොඳට බලන්න. එතකොට මොකද දැන් අපි අර මම හැම වෙලෙම කියවේ එක අපි දන්න කෝනේ අපි හැමදේම ගලපන්න ගියොත් අපිට මේ ධර්මයේ විමසන්න කල්පනා කරන්න ඕන දේ ලැබෙන්නේ නැහැ. විභංග සූත්‍රයේ තියෙනවා වේදනාව චක්කු සම්පස්සජා වේදනා, සොත සම්පස්සජා වේදනා, තණ්හා, රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ, පොට්ටබ්බ ධම්ම ඔය විදිහට විග්‍රහ කරනවා. ඊළඟට වෙන වෙන දේශනාවල වෙන වෙන පරියායන් අපට ඒ හිතන් ඒ කියන්නේ මේ ඒ ඒ පරියායට අදාළ මොකද බුදුරණවහන්සේ පෙන්වුවේ අදාළ පරියායකින් එතකොට ඒ පරියායට අදාළව බුදුරණවහන්සේ පෙන්නනවා ඔන්න සතුටින් පිළිගැනීම ඊළඟට කාම තණ්හාව භව තණ්හාව මනාපමනාපේ ඒ ඒකට අදාළ ඒ විග්‍රහය පෙන්නනවා එහෙම නැතුව ඔන්න ඔය විග්‍රහයක් කොතන හරි තියනවද බලන්න අපට ධර්මයේ ඉස්සරලාම නිරවුල් කරගන්නට අපි දන්න හැම දෙයක්ම හැම එකකටම ගලපලා හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේ කියපු දේ ඒ විදිහට ඒ ආකාරයෙන් මොකද එකක්වත් අපිට දැන් කියපුවා නෙමෙයි. එතන ඒ පරිසරයේ ඒ අදාළ පසබිම එක්ක ඒ ඒ යම් කාරණාවක් ඉස්මතු කරන්න කියපුවා. ඒ ඒ පරියාය තියෙන. එතකොට ඒ එතෙන්ද ගිහිල්ලා අපි ඒ කාරණාව බලන්නට ඕනේ. එහෙමනම් අපි දන්න හැම එකම මේකට ගලපන්න ගියොත් දැන් මහා සන්නා සංකේ සූත්‍රයේදී එතන ඒ ඒ පරියායෙන් එතන විග්‍රහය තියෙනවා. දැන් අපට ධර්මයේ තැනදී අපට යන්න මාර්ගයේ ඉවර වෙන තැනක් තියෙනවා. මේ මේ විදිහට විග්‍රහයක් තියෙනවා. හැබැයි බලන්න ඕනේ කොහොනේ එක. අපි දන්න හැමදේම ගලපන්න ගියොත් අපි හැම වෙලේ අපි දන්න කෝණේ මේ ගලප ගලප ඉඳීමක් තමයි කරන්නේ. බුදුරණවහන්සේ කියපු දේශනාවේ ඒ ටික ඒ විදිහට විගර ගන්නට ඕනේ. ඒ නිසා හොඳට මහත්ය අධ්‍යයනය කරලා බලන්න ඔය මම කියපු විදිහට පටිච්චසමුප්පාදේ අංග 12 ඒ විදිහට විග්‍රහ කරන තැනදී අංග 12ම හැබැයි කෑලි දැන් අපි හිතමු වේදනාව දක්වා විතරක් නම් විග්‍රහ ගන්න ඕනේ එතන වෙන විග්‍රහයක් තියෙනවා. එතන අපි මේ විදිහට බලන්න ඕනේ. මම කියන අංග 12ම විග්‍රහ කරනකොට වේදනාව සැප දුක් මනාපමනාප වශයෙන් විග්‍රහයක් තියෙද බලන්න. තණ්හාව කාම විභව තණ්හාව වශයෙන් තියෙද බලන්න. අංග 12ම විග්‍රහ කරන තැනදී. ඒ අංග 12ම විග්‍රහ කරන හැම තැනදීම තියෙන්නේ තණ්හාව විග්‍රහ කරනකොට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා වශයෙන්ුයි. ඊළඟට වේදනාව තියෙන්නේ චක්කු සංපස්සජ වේදනා, සොත සංපස්සජ වේදනා, ගහන සංපස්සජ වේදනා, ජීවා, කාය, මනෝ සංපස්සජ වේදනා වශයෙන් විතරයි. අනිත් ඒවා ඒ පරියායත් එක්කයි බලන්න ඕනේ දේශනා විග්‍රහය. ඉතින් අපි ওই විදිහට ඉගෙන ගත්තේ නැතිනම් ගොඩාක් පැටලෙනවා. අවුල් ජාලාවකට යමු වෙනවා. මොකද අපි හැම වෙලාවෙම අපි දන්න කෝණේ ගලප ගලප ගලප ගලප ඉන්නේ. අපි දන්න කෝණේ මේ තහවුරු කරගන්න හදනවා. විශේෂත්වයකට කරා ඒ කියන්නේ අපි හැම වෙලෙම හිතන්නේ අපි දන්න කෝණේ හරි කියලා. අපි දන්න කෝණයට අර ටික ගලපනවා. අපි අතනින් විශේෂත්වයක් කරා යන්න යමු වෙන්නේ නැහැ. ඉතින් ඔය ඔය පිළිබඳව ඉතුරු විග්‍රහ ටික දැන් ජරා ජාතිපත්‍යින් ජරා වරණ මේ විග්‍රහ කරේ. ඉතින් ටික විග්‍රහ කරනකොට ඔය ඒ අදාළ දේශනා එක්ක අපට ඕක කතා කරන්න පුළුවන්. උපභව ප්‍රත්‍යයෙන් ජාති හටගන්නේ කොහොමද? ඊළඟට උපාදාන ප්‍රත්‍යයෙන් භව හටගන්නේ කොහොමද? තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන හටගන්නේ. ඔන්න ඔය පරියාය අපි ඒ ඒ බුද්ධ දේශනාවල තියෙන විග්‍රහ එක්ක අපට කතා කරන්න පුළුවන්. එතකොට ওই ප්‍රශ්නවලට ගොඩාක් උත්තර හම්බෙයි. අර ටික පොඩ්ඩක් හොයලා බලන්න. ඒ විදිහට පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස මේ ಜಾති විග්‍රහ කරන තැනදී සඳහන් වුණා ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ කණ්ඩානම් පාතුභාවෝ ආයතනනම් පටිලාභෝ කියලා ඒකම ස්වාමීන් වහන්සේ මතක් කරා මේ භවපච්චයා ಜಾති කියලා අපි මේ මතක තියාගන්න ඕන බව දැන් මට එතකොට ස්වාමීන් වහන්සේ එතන භවය නිසා මේ ආයතන පහළ වීම භව ප්‍රත්‍යයෙන් ආයතන පහළ වීම කියලා වගේ ගන්න පුළුවන් කියලා මට හිතුණා දැන් මට ආපු ප්‍රශ්නය දැන් නාම නාම රූප පත්‍ය සලායතන කියලා කියනකොට එතන එතන වෙන ප්‍රත්‍යයකින් සලායතන දක්වන්නේ. එතන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍ය වෙනස් නේද? එතකොට. තෙරුවන් සරණයි. එතනදී අපි තව ඉදිරියේදී සාකච්ඡාවට අපි ඔකට තව ගොඩක් කරුණු කතා කරගමු. නමුත් දැන් මෙතනදී ඇත්තටම මෙය නම් හේතු මේ නම් ඵලය කියලා බුදුරණස් විග්‍රහ කරන හැමතැනදී මේ. එතකොට එහෙනම් මෙතන කිසි කිසිම එකක් එකකින් පස්සේ එකක් කියලා කාලත්වයක් කඩන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේක තමයි න්‍යාය. එතකොට මේ නම් වූ අවිද්‍යාව නිසා මේ නම් වූ සංඛාර. මේ නම් වූ සංඛාර නිසා මේ නම් වූ විඤ්ඤාණ. ඒතර ඔයක තමයි න්‍යාය. එතකොට දැන් මේ දැන් අපි දන්නවා තව කාරණාවක් ඔය විශේෂයෙන් හැම දේශනාවකම ගොඩාක් දේශනාවල උලුප්පල පෙන්වන එකක් නාම රූප විඥාන කියන අන්‍යෝන්‍ය ප්‍රතිභාවය. නාම රූපී විඥානයට පත්‍යක් විඥානේ නාම රූපීට පත්‍යක්. මේ දෙකේ ක්‍රියාකාරීත්වය එක තමයි මේ ඔක්කොම ලෝකෙ ගොඩනගින්නේ කියලා. එතකොට මේකෙදි යම් කාරණාවක් ඉස්මතු වෙලා එන තැනදී අපට ප්‍රකට වෙන දෙයක් තියෙනවා. ප්‍රකටෙන් ලැබෙන දෙයක් තියෙනවා. මෙන්න මේක තමයි ඉස්මතු කරලා පෙන්වන පටිච්චසමුප්පාද. ඉස්මතු කරලා හම්බ වෙන්නේ. ඊළඟට තමයි දැන් ජාතිය කියලා දැන් අපි ඇත්තටම දැන් මම මුලින්ම කියව න්‍යායත් එක්ක හිතනකොට අපිට ඇත්තටම භවය නිසා ජාතිය කියන කාරණාව අපි දැක්කනම් අපි දන්නවනම් අපට තේරුණා නම් හරියටම එයාට වෙන දෙයක් කියන්න දෙන්නේ හොතපන්නයි. එහෙනම් අපිට තේරිච්ච කාරණාවේ තියෙන අඩුව. අපට තේරිච්ච කාරණා අපි වැටහිච්ච කාරණා අපි දන්න කෝණයක් අපට හම්බුනේ. එහෙනම් මේ භවයේ පත්‍යයෙන් ජාතිය කියලා ඒ තිබ්බ කාරණාවේදී අපට හම්බ වෙන්නට ඕනේ අපේ මානසිකාරය ඉක්මවලා ගිහිල්ලා අපි දන්න කෝණේ ඉක්මවන විදිහට සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක් මේ හැම දෙයක්ම ඉක්මවන විදිහට අපට වෙන වචනයකින් දෙන්න බැරි විග්‍රහයක් මේ භවපත්තියන් ಜಾති කියන කාරණාවේදී අපට හම්බ වෙන්නට ඕනේ. දැන් බුදුරජාණන් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට අවබෝධයක් කරා යන්න දෘෂ්ටියකට නොයා අවබෝධයක් කරා යාම පිණිස දුන්න දිය හැකි උපරිම වචන ටික තමයි ওই ධර්මයට දුන්නේ. උපරිම වචන ටික. මොකද බුදුරණවහන්සේගේ තියෙන මහා කරුණාවත් එක්ක එතනින් එහා තව ටිකක් දෙන්න පුළුවන් නම් දෙනවා. දුෂ්චේකට යන්නේ නැතුව අවබෝධ කරගන්න නිසා ජීවිත උපරිම වචන ටික. එතකොට එහෙනම් බුදුරණවහන්සේ මේ ධර්මයේ දුන්නෙම අපට අපේ කෝණේ ඉක්මවිලා ප්‍රඥා චක්කෝසෙන් දකින්න. එතකොට අපේ කෝණේ ඉක්මුණාට පස්සේ අන්න මම දකින රාමුව අතහැරෙනවා. එහෙමනම් ඒ ධර්මයේ අපි සත්‍ය දකිනකොට අපට විග්‍රහ දෙන්න පුළුවන් එකම උත්තරය තමයි බුදුරන් වහන්සේ අනිත්‍යයට අවබෝධ කර ගැනීම පිණිස විග්‍රහ කළා පෙන්නපු ඒ වචන ටික හැරෙන්න වෙන මොනෝ හෝ වචනකින් අපි විග්‍රහයකට යන්න ගියොත් එතන තියෙන්නේ අපේ කෝණයක්මයි. මොකද අපි දන්න ටිකක් අපි මේ කොහොමද ගැලපුවේ? අවබෝධය කරා යනකොට බුදුරණවහන්සේ පෙන්නපු මේ ටික එහා ගියපු දෙයකට යන්න විදිහක්ම නැහැ. චබ්බි සෝදන සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරනවා මේ සහතන් වහන්සේ කොහොමද ප්‍රකාශ කරන විග්‍රහය. බුදුරණවහන්සේ දුන්න වචන ටිකමයි. එතනින් එහා එතනින් එහා වෙන දෙයක් දුන්න ගිය ගමම්ම තියෙන්නේ අපේ කෝණයක් අපි දාන්න. ඉතින් ඔය ඔය වචන ටික එහෙනම් බුදුරණවහන්සේ කලින් දාලා දෙනවා. එහෙම ඒ විග්‍රහයකට යන්න කියම අපි සත්‍ය කරා යන්නේ නැහැ. එහෙනම් අපට ඔය තුලදී හම්බ වෙන්නට ඕනේ තව තවත් මේක දැන් අපේ රාමු ඉක්මවලා අධ්‍යක්ීම් පිණිස අන්න යෝනිසෝ මනසිකාරයට කාරණා. දැන් ඉතින් ඔය ඔය ඔය ඔය විදිහේ යමක් හිතන්න පෙළඹුණා කියලා කියන්නේම අපට යෝනිසෝ මනසිකාරයට දෙයක් හම්බ වෙලා කියන එක. දැන් ඔන්න අපට මේ නුමුණින් ඉමසන්නදී හම්බ වෙලා අපේ කෝණයට හම්බෙත් නැති දෙයක් තව තේරුම් ගත යුතු දෙයක් අපට ලැබිලා. ඉතින් ඕක ඔය වැඩපිළිවෙල තමයි අපි ඉදිරියට අරගෙන යන්න තියෙන්නේ මාර්ගය වෙන්නේ. අපිට දැන් ආහාරය දැන් මේක නිසා මේක දැන් හරි කියලා ලේබල් එක නෙමෙයි. එහෙම හරි කියලා ආවනම් අපටයි කරන්න දෙයක් නෑනේ. එහෙම හරි කියලා කියන එක නෙමෙයි තියෙන්නට ඕනේ නැත්තේ. ඒව හරි කියලා ආවනම් අපට එහෙනම් මේක අවබෝධ වෙලා. ඔය ඔය වැඩපිළිවෙල කරගෙන යන තැනදී තමයි අපි මාර්ගයට යන්නේ. ඔය විදිය දෙයක් අපට ඉස්මතු වෙන්නට ඕනේ. හරි දැන් මට මේක තේරුම් ගන්න තියෙනවා. මේක මෙහෙම තියෙන්නේ. දැන් මේක එහෙනම් අන්න තව පාඩක කරුණු අපි හොයන්නට ඕනේ. එහෙම හොයලා අපේ ප්‍රඥාව එන්න එන්න වැඩනට පස්සේ අන්න එතනදී අපේ කෝණේ ඉක්ම වෙලා ওই බුදුරණවහන්සේ කියපු වචන ටික හැරෙන්න ওই විග්‍රහය හැරෙන්න වෙන කිසි දෙයක් හම්බෙන්නේ අන්න ඒක තමයි අවබෝධය කියන්නේ. ඉතින් එහෙනම් ඔය වැඩ පිළිවෙල ඔහොම ලැබෙන දේ තමයි අපට මාර්ගයේ ඉදිරියට උපකාර තියෙන්නේ. ඕකම තව ඉස්සරහට අරගෙන යන තව පාදක කරුණු ප්‍රයෝග කරගෙන අපි තව කල්පනා කරන්න ඕනේ. අපි කිසි වෙලාවක අද මේක හරි තේරුණා මේක හරි තේරුණා මේක ගැලපෙනවා ඒ ගැලපුණේ මට එහෙනම් අපිට හැම වෙලෙම හම්බෙන්න ඕනේ තමන්ගේ ක්‍රමවෝ ඉක්මන දියක්. තමන්ගේ කෝරෙන් නොගැලපෙන දියක්. ඒකට යොදසම දැන් ඔය ඔය කරන වැඩේ ඒකයි. දැන් ඔන්න මේක දැන් ටිකක් තේරෙනවා මේකට මේකට ගැලපෙන. දැන් ඔන්න ඉනුවණින් ඉවසන්න ඕන දෙයක් හම්බ වෙනවා. දැන් විවසන්නට ඕනේ. ඒක තව පාදක කරුණ එකතු කරගන්න ඕනේ. එතකොට ඔහොම යන තැනදී තමයි අපේ කෝණේ ඉක්මවල ඔය බුදුරණවහන්සේ කියපු වචන ටික විග්‍රහයකට හැරෙන්න වෙන කිසි දෙයකට යන්න බැරි වෙන්නේ. ඕක තමයි ඒකට තියෙන ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා ওই විදිහට තවත් අපට ওই අවස්ථාවේ ඇති වෙන්නට ඕන තවත් දේශනා අහනකොට. ඔන්න මාර්ගයට යමු වෙනවා. ඉතින් ඒ සඳහා මේ තවත් දේශනා අහනකොට ඕක තවත් තේරුම් ගන්න ප්‍රඥාව කරා යන්න පුළුවන්කමක් ලැබේ. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් කෙනෙක් මේ විදිහට දැන් ප්‍රායෝගිකව මෙනෙහි කරන්න යනකොට අපි හිතමු කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ ජරා මරණ කියලා විග්‍රහ කරපු දේ Tamanට ගෝචර වෙන වෙලාවට ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් කැමති දේ නොලැබීමේ දුක ඒ වගේ එකක් ගෝචර වෙන වෙලාවට එතනින් පටන් අරන් කොහොමද ඒක ගැන කොහොමද මේක ඇති උනේ කියන එක විමසගෙන යනකොට දැන් ජරා මරණ වලට හේතුව කියන එක ඒ විදිහට හම්බෙන්න පුළුවන්. තව කෙනෙක් මේ කරනවා විමසනවා දැන් රූපයක් දකිද්දී හරි සද්දයක් ඇහෙද්දී හරි එතන මොකද්ද වුනේ කියලා. එතකොට ඔය එතකොට ඒකේන ජරා මරණය මෙතන කොහොමද කියලා මේ ඒක හොයන්න විමසෙනවානේ ඔය ක්‍රම දෙකේ තියෙන මේ වෙනස්කම හරි දැන් ඒක පොඩ්ඩක් විස්තර කළා දෙන්න ස්වාමීන් වහන්සේ දැන් පටිච්ච සමුප්පන්න විදියට විමසගෙන යනවා නම් අර ගෝචර ජරාමන්න කියලා කියන කියලා විග්‍රහ කරපු දුකක් Tamanට ගෝචර වෙනකොට ඒක විමසගෙන යන ක්‍රමයයි අනිත් එකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. තේරුම් සරණයි. දැන් ඇත්තටම අතනදී අපි විමසන්න තියෙන්නේ දැන් දුක හැටියට ඒක තේරෙනකොට ඒක අපි හොයාගෙන යනවා. දැන් අතන අපි පේන රූපේ හැටියට ගත්තාම අපි දැන් පටිච්චසමුප්පාදේ දැන් විමසන්න යොමු වෙන පැතිම 11ක් තියෙනවානේ. තමයි කෙනෙක් බව අවිජ්ජාපච්චයෙන් සංඛාර කියලා. තව කෙනෙක් සංඛාරපච්චයෙන් විඥාන. විඥානපච්චයෙන් නාම රූප. නාම රූපපච්චයෙන් සලආයතන. සලආයතනපච්චයෙන් පස්සේ. පස්සේපත්තෙන් වේදනා වේදනාපත්තෙන් තණ්හා තණ්හාපත්තෙන් උපාදාන උපාදානපත්තෙන් භවය භවපත්තෙන් ජාති ජාතිපත්තෙන් ජර ඔය ඔය ඔය 11 ආකාරයට ඔය ප්‍රත්‍ය වශයෙන් බලනකොට මේ ඒ ක්‍රමයට ඊමසන්ඩියම. එතකොට දැන් යාට එයාට ගෝචර කොටසක් තියෙනවනේ දැන් එයා යොමු වෙච්ච කොටස දැන් සම්මාදිට සූත්‍රයේ ඥාන සූත්‍ර වලට පස්සේ එක එක්කෙනා කියන මම මේකෙන් අවබෝධ කරේ මම මේක අවබෝධ කරේ. එතකොට ඒ ඒ ඒ අවබෝධය නුවණ. ඒ තමයි Tamanට දැන් ගෝචර වෙච්ච තැනින් පටන් ගත්තේ. එතකොට ඒ තැන දැන් ඇසයි රූපය විඤ්ඤාණ එකතු වීමෙන් ඔන්න මේක සිද්ධ වෙනවා. මේ හොයන්න යන්නේ මොකද්ද? පස්සේ නිසා වේදනාව. නැත්තම් සලායතන නිසා පස්සේ. අපි හොයන්න යන්නේ ඒක. අපි කොහොනේ ඒක? මොකද අපි දැන් දන්නට එන ඒක. එතනින් පටන් ගන්නනේ. එතනින් පටන් ගන්න යන තැනදී අන්න හොයාගෙන යනකොට අර කරුණු ටික හම්බ වෙනකොට අතන අර ජරා මරණ දුකක් අදාළ නෑ මේ සංස්කාරය සකස් වීම උපනිෂූත ජරා මරණය කතා කරන්නේ නෑනේ සංඛාර දුකනේ දැන් මේ තමන් හොයන්න පෙළඹෙච්ච දෙයක් එක්කනේ මොකද ජරා මරණේ අපි කතා කරනකොට අපට හම්බ වෙන්නේ අපි දන්නේ මගේ ජාතිය මගේ ජරා මරණ නමුත් අර දැන් තමන් පටන් ගත්ත කෝණේ ඔස්සේ යනකොට අරව මුකුත් අදාළ නෑ මේ සංස්කාරය කියන කාරණාව හම්බ වෙනවා ඉතින් එහෙනම් එතනදී අර ජරා මරණය මොකද්ද? ජාතිය මොකද්ද නෙමෙයි. දැන් අපිට අපි දැන් අපේ ගෝචර කෝණේ මේ එක්කෝ ආයතන පත්‍යයෙන් සලා මේ ස්පර්ශය වෙන. ඒත ස්පර්ශය පත්‍යයෙන් වේදනාව හොයන එක. දැන් මේක තමයි අප දැන් හොයාගත්තේ. අපිට දැන් හම්බුනේ. එහෙනම් ඒකෝස් කියන්න තියෙන්නේ. මොකද දැන් දැන් අපි මානසික සංකල්පයක් තමයි යා මේක ජරා මරණය මොකද්ද? මේක ජාතිය මොකද්ද කියලා දැන් දාන්න යන්නේ. නමුත් අපි දැන් හොයන්න පටන් ගත්තේ ස්පර්ශය නිසා වේදනාව. නැත්නම් අපි හොයන්න පටන් ගත්තේ ආයතනෙත් ස්පර්ශේ. මේක තමයි හොයාගෙන යන්න තියෙන්නේ. හොයාගෙන යනකොට අන්නේවට හම් වෙනවා මේ පටිච්චසමුප්පාද න්‍යාය තුලදීම ජරා මරණ කියන කාරණයක් කල්පනාවක් විතරනේ. ඒක දැන් ප්‍රත්‍යක්ෂය නෙමෙයිනේ. කල්පනාවක් අදාළ නැහැ අපට. මේ පටිච්චසමුප්පාදේ මේ සංස්කරණය වෙන හැටි. සංස්කාර දුක්ඛය මොකද ඔය ජරා මරණ අපිට මේ සියල්ලක්ම හම්බුනේ මම කියන මේ ගත්ත ප්‍රශ්නයත් එක්කනේ. ඉතින් මේ න්‍යාය දකිනකොට අර එකක්වත් අදාළ වෙන්නේ ඉතින් ඔන්න ඔය විදිහටයි අපි මේ ධර්මයට යොමු වෙන්න තියෙන්නේ. නැති වුණොත් එහෙම මේ අපි හැම වෙලේම අර ගොඩාක් ධර්ම જાති තියෙනකොට ධර්ම જાති ඔක්කොම අර ගලපන්න යනවනේ මේ ඒකත් එක තමයි මේ මොහොතේද අතීතයේද අනාගතයේද කාල ගොඩක්ද මේ හැම ප්‍රශ්නයක්ම අවුලෙන් අවුලකටපත් වෙන්නේ මේ ප්‍රත්‍යක්ෂ මේ දැන් මේ අපට ප්‍රකට මේ මේ විග්‍රහ කරපු මෙතනින් යන්නේ නැති නිසා හැම වෙලෙම අපි දන්න ඔක්කොම ගලපන්න යනවා. ඒ දන්නේවා ඉතින් අදාළව ගලප ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා එතන ඇත්තටම තියෙන්නේ අතන අපි ඒ ආකාරයට කල්පනා කරන මේක මේ ආකාරයට කල්පනා කරන්න ඕනේ. ත්වන් සරණයි. අපි තව ප්‍රශ්න තියෙනවා නම් මේ ඊළඟ සතියේ අපි තවත් මේ ගැනම සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි බොම් පින්ච් හමිනාස මම හිතන ඇරියට අද දිනේට નિયમિત කාල වේලාව අවසానයි. ඒ වගේම අපි මේ සියලුම පින්නතුන්ගෙන් කරුණා කරලා අපි බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපිට අද තිබ්බ අද මාතෘකාව තුලින් නැගෙන ප්‍රශ්න පමණක් යොමු කරන්න සමහර විට අපි සියලු දෙනාම මම හිතන හැටියට මේ එදාට තියෙන මාතෘකාව යටතේ තියෙන ධර්ම කරුණු බලලා එනවා නම් මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට ඒ කරුණු ඔයගොල්ල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට නැවත යොමු කරන්න පුළුවන්. මම හිතන හැටියට ගොඩක් වෙලාවට වෙන්නේ අපි එහෙම කටු බලන්නේ නැතුව ආවොත් අපිට තිබ්බ පරණ ප්‍රශ්න අපි යොමු කරන්න බලනවා ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේගේ කාල වේලාව ඉතාම බොහොම වැදගත් නිසා බොහොම අපිට තියෙන බොහොම සීමිත කාලයක්. ඒක නිසා අපි විශේෂයෙන්ම එදාට තියෙන මාතෘකාවට තියෙන ප්‍රශ්න විතරක් කරුණා කරලා යොමු කරන්න කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අද දවසේදීත් මම හිතන්නේ ඉතාමත් ලෝක ධර්මතා ගැන බුදුන් තථාගතයන් වහන්සේගේ දේශනා ගැන ඉතාමත් ගැඹුරු කරුණු සාකච්ඡාවක් වුණා. මේ තුලින් ජනිත වූ සියලුම පුණ්‍ය කර්ම අපි අපේ අගාපු යනමද ස්වාමීන් වහන්සේගේ දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් ඒ වගේම උන්වහන්සේටත් අපි අනුමෝදන් කරමු. ඒ වගේම අපි අද දිනේ මේ ධර්ම සාකච්ඡාව නිවා කරමින් අපි උන්වහන්සේ දෙපා නැමද අපි ඉල්ලා සිටිනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අද දවසේදීත් බුදුරණවහන්සේ වදාළ උතුම් දහම් කර්ම කිහිපයක් සාකච්ඡා කරන්නට ලැබුණා. ඉතින් මේ තුලින් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කම්ලි දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ වගේම මියගිය ඥාතින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වදාළ කටකුරු ඥානන් ස්වාමීන් වහන්සේලා නිවේසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. මගේ ගුරුදේවයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ඒ වගේම මේ ධර්මයේ රැකගන්න උත්සාහ කරන සියලු දෙනාට මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා, නිවී සැනසෙන්න උපකාරයක් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ සාකච්ඡාව මෙහෙවන ගයන් මහත්මයාට ඒ වගේම ආස්තික මහත්මයා ඇතුළු මේ සඳහා සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනාටමත් මට නිරන්තරයෙන් අප උපකාර කරන සෑම සියලු දෙනාටමත් මේ ශාසනයේ මේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න ඔබ සියලු දෙනාටමත් උතුම් දහමින් සැනසෙන්නට විශේෂයෙන් ශ්‍රද්ධාව ආදී දේවල් පාදක කරගෙන බුද්ධ වචනේ විදිහට ඉගෙන ගනිමින් තමන් අවබෝධය කරා යොමු වීමට මේ සියලු ධර්මයන් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා සියලු දෙනාටම සර්වන් සරණයි